නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තථා තථා ආවුසෝ භික්ඛවේ විහාරං කප්පේති යතා යතාස්ස විහාරං කප්පයතෝ න බද්ධකං මරණං හෝති න මද්దికා කාල කිරියා කතං චාවුසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යතා යතාස්ස විහාරං කප්පයතෝ න බද්ධකම් මරණං හෝති න බද්ධිකා කාල කිරියා හිතා උසෝ භික්ඛවේ කම්මාරාමෝ තු කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ භස්සාරාමෝ හෝති භස්සාරතෝ භස්සාරාමතං අනුයුක්තෝ නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අමයුත්තෝ ඝන සංගනිකාරාමෝ හෝති ඝන සංගනිකරතෝ ඝන සංගනිකාරාමතං අමයුත්තෝ සංසග්ගාරාමෝ හෝති සංසග්ගාරතෝ සංසග්ගාරාමතං අමයුත්තෝ පపంచ රාමෝ හෝති පపంచ රතෝ පపంచ රාමතං අනුයුක්තෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සෙනසුලාද පවත්තන සූත්‍රානුසාරයෙන් පවත්තන ධර්ම දේශනාව සඳහා මේ බද්ධිකා මරණ සූත්‍රය කියන සූත්‍රයයි මාතෘකා කරන්න යෙදුනේ මේක සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ නැත්නම් හයේ කාරණා පෙළගස්සලා තියෙන පොතේ සඳහන් වෙනවා මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් තමන් වහන්සේගේම එළවුමින් තමන් වහන්සේගේම කල්පනාවට පත්වෙච්ච දෙයක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් එලි දක්වන අවස්ථාවක් තමයි පේන්නේ. උන්වහන්සේ ඒ බණ භාවනාවල යෙදී සිටින පූර්ණ කාර්යකම පැවිදිව බණ භාවනාවේදී සිටින නමුත් ඒ බණ භාවනාවල අඩුපාඩු එහෙම නැත්නම් ඒ සමුර්ධ වීමක් නැති අවස්ථාවල් දැකලා ඒක වක්‍රෝක්තියෙන් ප්‍රකාශ කරන අවස්ථාවක් වගේ තමයි සූත්‍රය දිහා බලනකොට පේන්නේ. ඒකදී ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ යථායතාරං ආවුසෝ විහාරං කප්පේ තථාතථාස විහාරං කප්පේතු න බද්ධිකා මරණං හෝදි න බද්ධිකා කාලකිරියා. ආයස්මත්‍රි මේ යම් යම් ආකාරයක් තියෙනවා ඒ ඒ ආකාරයට තමන්ගේ දවස ගත කෙරුවොත් ඒ පුද්ගලයාගේ මරණය එච්චර භද්‍ර මරණයක් වෙන්නේ මංගල මරණයක් වෙන්නේ හොඳ මරණයක් වෙන්නේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ මේ අඳුනාගීමක් කරන යම් ජීවන රටාවක් තියෙනවා යම් ආකාර තියෙනවා ආනේ ඒ ආකාරයෙන් ජීවත් වෙන්න නම් හොඳින් මැරෙන්න බෑ මරණයේදී Tamanට ආත්ම සන්තුෂ්ටියක් එන්නේ නැහැ කොයි ආකාරද? ආන්න මේ කාරණා හය කියන තමයි ආරිපුත්තු සාංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංඝයා වහන්සේලා කොහොමද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලබවචනාංශයේ නැති තැනට ධර්මයේ පිළිබඳව ධර්මශීල ආධිපති වශයෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේ වරින් වර මේ වාගේ තමා විසින් ඒ සංඝයා පරිහරණය කරනකොට ඒ සංඝයා වහන්සේලාගේ තියෙන අවශ්‍යතාවය ඒ වගේ මේ අත්තන්ගේ තියෙන අඩුපාඩු දැකලා ඉතාමත්ම මේ සංඝ සාරුක්‍ය ක්‍රමයට ඒ කාරණා සකස් කර දීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම බොහෝම ඉවසනසුළු ඒ වගේම සංඝයා කෙරෙහි ලොකු අයියාවා වැඩි හිටියා වාගේ සලකන නමුත් කවම කවදාකවත් ඒකෙන් තමයි මේ කැපී පෙනෙන උත්සාහ නොකරන ਸਰවචන්නාංශයේ ਸਰවච ගෞරවය රැකෙන විදිහට පුදුම විදිහට සෙනඟ පරිහරණය කරපු ගතිය ඒ 500ක් ආත්ම පැවිදි ජීවිත ගත කරමින් ආපු ඒ උපනිෂේ සම්පත් වල ශක්තිය ගත කළ නිසා ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ ඒ කිට්ටුව තමයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පිරිනොම් පාන දවසක සරුවචන වහන්සේ අවලෝකනය කරලා බලලා විශ්ව සංඝයා දිහා බලලා මහා විශාල ගහක තිබුණු ලොකු මාතු දෙක කඩා වැටෙනවා වගේ මට මහ පාළු වචයක් දැනෙනවා කියන්නේ. සර්වචනහන්සේට පස්සේ ශාසනයේ වැඩ කරගෙන යනකොට සම්බන්ධ වෙලා සම්පූර්ණ බල කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්නේ ශාසනික මව කියලා. මේ පෘථග්ජන දරු පෘථග්ජනයෝ නැත්තම් මේ කාම ලෝකයේම ගත කරලා කාම ලෝකයේම මැරලා ඉපදෙන්න මැරලා යන්න ඉපදෙන මේ මිනිස්සු ප්‍රථමයෙන්ම ආර්ය භූමියට ප්‍රසූත කරවන්නේ නැත්නම් සෝවාන් කරවන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා ආර්ය භූමියට මමක් වගේ තමයි සාරිපුත්තු ස්වාමීන් ඕනම කෙනෙක්. සාරිපුත්‍ර ශාසනයකට ආවොත් වෙන ඒ ශාසනයේ බුදුහාමුදුරුවෝ ඇර වෙන ඕනම කෙනෙකුට වැඩි. ඒ පුද්ගලයාට ජීරු කමටහන දැනගෙන සුද්ධ කරලා හරියස්සලා කොහොම හරි ඒ පුද්ගලයා මේ සෝතාපන්න. කියන්නේ ඒ ස්රෝතයට ධර්ම ස්රෝතයට පත් කරගන්න ඔබ බලන්න. ඒකට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවාන්ටන්ලා අරියත් මාර්ගයේ දක්වා ගැඹුරු බණ උගන්වනවා. ඒක පිටෘත්වය කියලා කියනවා. දරුවා ප්‍රසූත කිරීම සහ ඇති කිරීම වගේම දැඩි කිරීම ඇති කිරීම මවක් කරන්නේ යම්සේ ඒ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආර්ය භූමියට ප්‍රසූත කරනවා සෝවන් කරනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දැඩි කිරීම කරනවා උන්වහන්සේ බොහොම ගැඹුරට තමයි යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි සෙනගහසුරන්න පටන් ගන්න. ඒ නිසා අර මාතෘත්වය ශාසනය අපට ඉන්න අම්මයි තාත්තයි වාගේ මුල්ම අම්මයි තාත්තයි තමයි සාරිපුත්ත මොග්ගල්ලාන නිය පරම්පරා න්‍යානුගත කියලා තමයි අපි සඳහන් කරන්නේ ඒක අපිට ලෝණ අඹුවක් පරිදේශයක් අන්න අපි මේ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායානුගත එන පිරිසකය ඒ තරම්ම සාරිපුත්ත සාධියේ පුලුල් භාවයක් ඒ වගේම අර අනුකම්පා විශ්ිත මාතෘත්ව ගතිය තිබෙන නිසා මේ වගේ ධර්ම දේශනා කරනකොට බොහෝම ලස්සනට ඒක කාටවත් හරි දෙන්න තියෙන තාට නමුත් කාරණා විශ්ත වෙන තාට ඉදිරිපත් කරනවා. මෙතනත් කියන්නේ ඒ වගේ මේ වැඩ කරන්න එපා. මෙහෙම කෙරුවොත් සුවාන් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කියන්නේ කියනවා මෙන්න මෙහෙම මෙහෙම ඡාද ජීවන රටාවක් තියෙනවා. අන්න එහෙම එහෙම ජීවන රටාවක හේතුනොත් මුන්දට මරණයදී සන්තෝෂ වෙන්න බැරි වෙනවා. බද්ධිකා මරණ බද්ධකම් මරණ මොහොතේ බද්ධිකා කාලකිරිය. උ කාලක්‍රියා කරන වෙලාවේදී සන්තෝෂයක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි කතා කරලා කියන්නේ කොයි ආකාරයේද එසකට උන්වහන්සේ කියලා සඳහන් කරනවා කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතං අනිවිච්ච අපි පසුගිය දවසක ධර්ම දේශනාවදී මතක් කරගත්තා මේ භාවනාවක් හරියන්න නම් ඒ භාවනාව දක්වා පෙළ ගැහිගෙන එන්න තියෙන ධර්ම කාරණා රාශියක් තියෙනවා. ඒ ධර්ම කාරණා පෙළ ගැහුණට පස්සේ තමයි භාවනාව වැඩ කරන්නේ. උපමාවක් හැටියට කියනවා නම් මහගලේ වල තියෙන කොස් කහක් හරි තුන මිදෙල ගහක් හරි යම් කිසි ආකාරයකට පටලයක් උඩට අරගෙන බොරදම් කාලා ඒකේ පොතු හැරලා අවශ්‍ය ලෑලි අඟලට හෝ දෙකට හෝ පරාලට ඉරනවා. ඉතින් ඒක කැලෙන් එළියට ගන්නවා. කැලෙන් එළියට ගන්නවා වඩු වඩුට දෙනවා ඔබ ගන්නවා. ඒක ගන්න වෙලා ලී ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවරලා ඕන්න පුටුවක් හරි කවිච්චයක් හරි ඇඳක් හරි හරි ගැස්සනවා. හරි ගැස්සලා ඉවරනට පස්සේ ওই කැටයන් කොටනවා. ඒ කැටයන් කෙරුවට පස්සේ ඒක වැලි කඩදාසියෙන් මැදලා උපදාලා ගත්තාම එළියෙන් කිරුරක් නෙවෙයි නිකන් වක් කරලා හැදුව එකක් වගේ තමයි. අන්නර අන්තිමටම කරන කැටයන් කිරිල්ල කවදාහකවත් කෙරෙන්න බෑ කැලේ ඇතුලේ තියෙන ගහේ තියෙති. ඒක හදිම දාන්න ඕනේ, වේලන්න ඕනේ. ඊට පස්සේ ඒක පොත ඇරලා පොරදම් ගහලා ලෑලියට අයින් කරගන්න ඕනේ. ඊටසේ කැලේ නිලියට යන වඩු මඩුවට ගන්න ඕනේ. වඩු මඩුවේදී ගන්න ඕනේ, අඳින්න ඕනේ, ලීය වද්දන්න ඕනේ. සේරම කෙරුවට පස්සේ තමයි කැටෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශාසනයේ දාන සීල භාවනා. මේ මූලික දාන කටයුතු සීල කටයුතු සම්පූර්ණ වෙන්නේ නැතුව ඒ ලීය කී බහන්නේ අවසාන ඔපේ ගන්න බැරුවා වගේ. ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් කොස්ලියක තේකලීයක පුරුතලීයක තමයි ගැටයන් කොටන්නේ. ඔය උලංගි කොළ එහෙම නැත්නම් ඔය මේ කොට්ට පුළුන් ගස්වලින් ගැටයන් කරන්නේ යන්නේ නැහැ. ඒ වැරද්ද නැහැ කල්ලල්ලන්නේ නැහැ. ඒ නිසා ලොකු ඒ ගහේම හරපද්ධතියක් තියෙනවා. ඒ හරපද්ධතියත් මුලින් මුලින් ගොඩක් ගොරෝසු උපකරණ වලින් කපලා කොටලා හරි ගස්සලා අන්තිමට නම් කැටයන් කෙරුවට පස්සේ කැටයන් කෙරුවට පස්සේ ඒක ආයේ බඩපතල උපකරණවට කිත්තු කරන්නේ පුංචි වැලකට දාශේකි එහෙම නැත්නම් මේ පුංචි පුංචි සියුම් ක්‍රමවල තමයි ඒ කැටයම උපදාගන්නේ ඊට පස්සේ ඒකට සලකන්නේ වගේ අගේ වගේ තාහක වැඩි එකක් විදියට ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් විධානයේදී කලේජ් කොටසක් කියනවා. සීලේදී කොටසක් කලේජ් කොටසක් කියනවා. ඊට පස්සේ තමයි භාවනාවේදී ඒකේ සමතේදී කලේජ් කොටසක් තියෙනවා. විපස්සනාවේදී කලේජ් කොටසක් තියෙනවා. ඒ කලේජ් කොටස් මුලින් මුලින් කෙරෙන්නේ නැතුව අර විපස්සනා කොටසෙන් කරන්න තියෙන සියුම් වැඩ කටයුතු ටික දානීය වැඩවලදී කෙරෙන්නේ. එදින මේකදී උගෝදනේ ඒ පිරිසත් එක්ක යන්න හදලා හෝ නැත්නම් තමයි මතවාදී වෙලා මූල ධර්මවල යන්න ගිහිල්ලා අර කලීර වාරණා කරන්නේ නැතුව කෙලිම භාවනාවට පහින්. ආනියෙන් වෙනකොට මේ බුද්ධිලට මතක් කරලා දෙන්න වෙනවා මේ භාවනාව කරන්න ඉස්සෙල්ලා ඒකට අදාළ ධර්ම කොටස කියලා ගස්ස ගන්න ඕනේ. ඒ මොකද මේ ධර්ම කොටස කවදාකවත් අපි අනුව හැට ගැහෙන දේවල් නෙවෙයි. ඒවා ඒකාන්ත න්‍යාය ධර්ම. අපි ලෝකේ පහළ වුණත් නැද සරුවචනසේ ලෝකේ පහළ වුණත් නැත. මේ න්‍යාය ධර්ම වැඩ කරන්නේ න්‍යාය ධර්මයට උඩ තාරිතේ. නමුත් මිනිස්සුන්ට විතරක් තිරිසනුන්ට නැති න්‍යාය ධර්මයට ඕනේ තරමට හැඩ ගැහිමේ ශක්තියක් තියෙනවා. තිරිසනාට තිරිසනාදීන සහජාසය. එයා න්‍යාය ධර්මයට උපදිනවා න්‍යාය ධර්මයට බැට යනවා. ඒ සහජාසය වෙනස් කරන්න අවුරුදු කෙල කෝටි ගානකට පස්සේ තමයි පුංචි පරිණාමයක් සිද්ධ වෙන්නේ. මිනිස්සාගේ එහෙම නැහැ. මිනිසා දන්නවනම් මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා ඕනම වෙලාවකට අලුත් කරගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක සඳහා ඉස්සලා අවශ්‍ය කරන්නේ මම දැන් ඉන්නේ කොතනද කියලා දැනගන්න එක. දැනගත්තා නම් ඒ නවුංකාර දිවෙන් වාසී කෙනෙකුට වගේ හේතු කරන්නේ නැතුව මගේ ජීවිතයේ ප්‍රශ්නේ මගේ යකේ තියෙන්නේ. මේක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් හදන්න බැරි දෙයක් නෑ ඕන වෙලාවක හදන්න පුළුවන් කියන ඒ තමන්ගේ තරණ තමන්මයි තමන්ගේ පිළිද තමන්මයි කියන අදහස ඇති කරගන්නවා නම් වැද්දගත්ම දේ තමයි තමන්ගේ අඩුපාඩු හරියටම දැනගන්න. ඒක හරියට හොඳ වෛද්‍ය දක්ෂ වෛද්‍යවරු ඉන්න ඕනේ බෙහෙතක් තියෙන සංඛ්‍යාකාර තියෙන ස්පිරිතාලයකට ගිහිල්ලා ඉස්සල්ලා තමන්ගේ රෝගය අඳුනගත්තා නම් ස්පිරිතාලේ වැඩ පුළුවන්. රෝගේ දන්නේ නැතුව මොන ප්‍රතිකාරම කරන්නේ? ඒ කන බල්ලන් ගිහිල්ලා තමයි. ඒ නිසා මෙතෙන්දි මේ ඉඟියක් දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මැරෙන්න ඕන නම් සන්තෝෂෙන් මෙන්න කල්ැතුව ඒ සඳහා සිහි බුද්ධිය තියෙන වෙලාවේ පණ තියෙන වෙලාවේ යමක් කමක් කරන්න පුළුවන් වෙලාවේදී හැටගාසා ගත යුතු ආකාරය. ඉතින් මගේ ජීවිතය ඇතුළේ හැටිදත් මම කිව්වේ ඒකයි. ඔය ඉස්ලාම ඔය සතිය පිළිහිටින් වගේ වැඩ කරගෙන යනකොට මම කීප දෙනෙක් උපදෙස් දුන්නා මේ ජීවිතය ඔය යන තාලෙට Taman බලාපොරොත්තු වෙනවනම් පූර්ණ කාලීනව මේ වගේ වැඩක් කරන්ද ඔබට මෙන්න මේක ඉඳලා මුල්ල ඉඳලා ටික ටික ටික ටික සුද්ධ කරගෙන යන්න ඕනේ. එතකොට අපේ ආහාර ක්‍රමය, ආශ්‍රය කරන යාළු, ඒ වගේම පරිසරය ඔක්කොම ටික ටික හදන්න ඕනේ. පස්සේ නම් මට අර ඔය සම්භාහන විද්‍යාව පොත් කරනකොට ඒගොල්ලෝ පැහැදිලිවම කියන අවුරුදු 7කට පෙරයක් අපේ මුළු ශරීරෙම වෙනස් වෙනවා කියන. අපි අපේ හැඟී තියෙන සෑම සෛලයක්ම අවුරුදු 7කට පෙරයක් වෙනස් වෙනවා කියන. ඒ නිසා අපිට ඕනම ලෙඩක් කොච්චර දුරට බහපු ලෙඩක් වුණත් අවුරුදු 7කින් සැලව ගන්න පුළුවන්. අපි ලෙඩේ අඳුර ගන්න ඕනේ. ඒක දෙවල ඒකට කැළපෙන තාලෙට අපි සප්පාය සප්පාය දරන කටයුතු කරනවා නම් කොටෙන්න පුළුවන්. මුන්න මැරෙන්න පුළුවන්. දෙකම අයිති කියලා අපිට. ඒ වගේම තමයි මේ සංසාරදින ඕනම කෙලෙසයක් ගලවන්න පුළුවන්. මොකද කෙලස් කියන්නේ අපිට අයිති නැති දෙයක්. කෙලස් කියන්නේ පිටින් ගැලවිච්ච ගෑවිච්ච දෙයක්. ඕක මගේ කියාගත්තොත් නම් ගලවන්න බෑ. අපි දැනගන්න මේක ආගන්තුක දෙයක් භාවනාවක ඵලය යන්නේ. එච්චරයි. එතකොට අපිට අවශ්‍ය වෙන නම් මොකද්ද මේකේ හරය? මොකද්ද මම කියලා අඳුර ගන්න ඕනේ. අඳුරන්නේ නිවන් දකින්නකම්. නැත්නම් මොකද්ද මේකේ මධ්‍යස්ථානය කියලා බාර ගන්න ඕනේ. ඒව ආගන්තුක නම් ඊකට හරපද්ධතිය බුදුහම දීලා කියන. ඒකට කියනවා සීල සමාදන් වෙන්නේ. සීලයක් සමාදන්ලා ඒකෙන් හරපද්ධතියක් හදාගන්න. හදාන සමාධියක් ඇති කරගන්න. ඒක හඳුනාගෙන ඊට පරිබාහිර වූ උපක්ඛේස සියල්ලම ආගන්තුක දේවල් සියල්ලම ගලවන්න ඕනේ. ඒ ගලවනකොට රත්තරන්ක මලාරින ඒ රත්තරන්වසු දාන මනුස්සය වගේ වෙලාවක පලහනවා, වෙලාවක වතුර දානවා, ආයෙ කිලි දානවා, ආයෙ වතුර දානවා, මැද මැද මැද මැද යනකොට ওই පිටින් ගාවිච්ච තෙල් කුණු ටික කැපෙනවා. කැපිලා දාම රත්තරන්ක් වෙනවා වගේ අපේ හිතේ තියෙන ප්‍රබහස්වරය. මේ මූල ස්වરૂපේ, ප්‍රාග් ස්වરૂපේ, කලල ස්වરૂපේ, මුල් ස්වરૂපේට අපි යනකොට ඒක කිසිම වෙනසක් නැහැ දෙන්නේ අතර. එකමයි. ඈනු මිනිහෙකුටම හම්බෙලා තියෙන එකමයි. අර පිටින් යවිච්ච කුලෙන් තමයි ඉත්‍ත්‍යාවය, පුරුෂය, බෞද්ධය, සිංහලය, උසය, පාලනය, මහතය, මට මනාවේ, මට අමනාපේ සේරම පිටින් යවිච්ච කුණු කන්දේ. ඕක කපතයි. ඔක කැපුවනම් මේ ජීවිතේදීම අපිට අර මුල් ඒක ප්‍රകൃතියට, ප්‍රාග් ස්වරූපයට යන්න පුළුවන්. ඉතින් ඒ කායේ දිගටම ජීව ඉඳගෙන මේ මේ ආරේ මේ රහස මේ සමීකරණේ තේරුම් අරගන්න උත්සාහ කරන ගමන් නිතරම මම කල්පනා කරපු දෙයක් තමයි මම ඒකට පැවිද්ද කරන අදහසක් තිබුණේ නෑ මොන වගේ ජීවන රටාවක්ද මම අනුගමනය කළ යුත්තේ රකින්න කෙනෙක් මම අහන්නේ කියන්නේ මේම හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ මට සංසාරේ දුක බව ඒ වගේම මම ගියේ පවත් බඳාන මම වගේ මිනිස්සෙක් අර තාම බැඳීමක් ඇති වෙනවා මුන්න වගේ ජීවන රටාවක් කෙරුවොත් මට එන්ට එන්ට එන්ට එන්ට මේ කෙලස් ගලවන්න පුළුවන්. ආගන්තුකව පවසින කෙලස් ගලවන්න පුළුවන්. මේ නිකන් කුණු ගෑවිච්ච රත්තරණක් කරන්න ගිහිල්ලා කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න වගේ. කොහොමද මේ රත්තරණයට පරණ සුළු ඔපේ ගන්නෙ? මොන විදිහට කටයුතු කෙරුවොත් හරියටම රත්තරන් වතු බඩු වතුර දාන මිනිස්සුන්ට යනකම්ම උක වෙන කට්ටියට තේරෙන්නේ නැහැ. පිටතර බඩු වදින මනුස්සයලාට ගියාට හරියන්නේ නැහැ. ලීයක් උපදාන මනුස්සයලාට ගියාට හරියන්නේ නැහැ. ඒකට ඒතෙන්ටම යන්න ඕන. ඉතින් ඕක හොය හොය යනකොට මම හැම තැනකම බලුවා ඇත්තටම මේක හොඳම උපමානයක් වුණා. මම මේ කතා කරන්නේ ඇත්තටම භාවනා කරපු ආමුල් කෙනෙක් කියද නැද්ද කියන්නේ. මේ ප්‍රශ්නේ දාපු ගමන් වැඩට බහපු ආමුල් කෙනෙක් නම් උත්තර දෙයි. හැබැයි මට කිය හැකි එක්කෙනෙක්වත් හම්බුනේ ගියන්නේ තිබුණේ අපිව ඉන්නකන් සාමාන්‍යයෙන් පිනක් දහමක් කරගෙන යෝ කිය. මට තිබුණේ ඊට වැඩිය ගායක්. මට ඕන බෑ මේක ඉවරයක්ම කරන්න ඕන කියලා. ඒක කොහෙන් ආව එකක් දන්නේ ආහනාන අහවුදුකේ කාල් ගියාට පස්සේ මට ඇති වුණේ පශ්චාත්තාපය. කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඒ වගේ දෙයකට උත්තර දී ගන්න බෑ. ඇත්ත මොකද හේතුව? ඒ ඇත්ත ඒ ප්‍රති ප්‍රශ්න දිහා බලලත් නෑ උත්තර ලැබුණේ නෑ. නමුත් මේ සූත්‍රය අහනකොට මට ඇත්තටම බණ භාවනාව කෙරෙලා ජීවිතේ හැඩ ගහන්නේ නැත්නම් ජීවිතයේ අලුත් විදියට බලන්න ජීවිතය වෙනස් කරගන්න කැමති කෙනෙක් එක්ක මේක සාකච්ඡා කරුවොත් සමහර කට්ටිය මේක අල්ලගනී. අල්ල අනාගන්නත් ඉතින් ඒකට මම මම කියන්නේ අල්ලගන්නත් ඉතින්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ සූත්‍රය සාකච්ඡා කරමු කියලා. මේ සූත්‍රයේදී සතෝ මේ මේ කතා කරන්නේ රසෝවාන් වෙන්න රහත් වෙන්න නෙවෙයි. කතා කරන්නේ සන්තෝෂයෙන් මැරෙන්න. බද්ධික මරණ බද්ධකම් මරණම් බද්ධිකා කාල කියලා. කාලක්‍රියාව හොදේ හිතෙන්න හොදින් මැරෙන්න මෙන්න සාරිපුත්‍ර සාංශ දෙන වැඩි උනාගේ ඉස්ලාම සඳහන් කරන්නේ කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතං අනුයුක්ත. යම් කෙනෙක් විතරෝම කර්මාන්තයන් විශේෂයි කැමැත්ත. කර්මාන්තයන් කෙරේ ආසාව. කර්මාන්තයේ අනුයුක්ත ගතිය කියනවා නම් මැරෙන්න බෑ කියන සන්තෝෂය. ඉවරයක් කරන්න හම්බෙන්නේ කවදාකවත්. ඒක නිසා අපි නිතරම බලන්න ඕනේ අපි මේ යම් කිසි අලුතෙන් වැඩක් පටන් ගන්නකොට මේක කාගරි ආරාධනාවකටද පටන් ගත්තේ එහෙම තමයි මේ ප්‍රෝජනයක් ඇතුළත පටන් ගත්තේ එහෙම නැත්නම් අපිට තියෙන වැඩ සඳහාම වැඩ කරන ගතියක් තියෙනවා ආනේ වැඩ සඳහාම වැඩ කරන යන මිනිස්සයා කවදාකවත් තමන්ගේ වැඩක් කරගන්න හෝ තමන්ගේ අභිවෘද්ධියක් කළා ගන්න වෙලාවක් නැහැ ඒක ඇබ්බැහියට යනවා බීඩි බොන්න පුරුදු වෙනවා, බුලච්චර කන්න පුරුදු වෙනවා. ඒ වගේ කිසිම හරපත්ත තියෙන වැඩ සඳහාම වැඩ කරන ගතියක් තියෙනවා. මෙන්න මේක තිබුණ જાති මිනිසෙක්ම. මම කොහොමද කන්නේ කියන්නේ ආහාර දාන දෙයක් දැක්කත් ඒක අරගෙන ඉවරලා ඒක ගැට ගහලා වැඩ ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි කර්මාන්තයක් උපකරණයක් අන්තරයක් දැක්කොත් ඕක ගලවන්න ඕක බලන්න ඕනේ. ඉතින් ඒක කියන්නේ ගාය ගාය කියලා තමයි මගේ යාළුවා මට බලන්නේ. පුදුමාකාර ගායක් තිබුණා. ඒක පාඩුවල හිටියෙත් නෑ. මොනවාරි අල්ලගෙන ඉගෙන ගත්තා උන්ට තේරෙන්න පටන් ගත්තා. මේ තරම් වේගෙන් තුන මේ යන්ත්‍රේ වැඩ ගන්න හැටි බලන්න නම් යන්ත්‍රේ පොඩ්ඩක් නතර කරන්න. ඒක මෙච්චර වේගෙන් දුවද්දී යන්ත්‍රේ වැඩ කරන්න හැටි ඒ යන්ත්‍රේ යාන්ත්‍රණය දකින්න බෑ. නමුත් ඒ අර අර විදියට වැඩ කරන්න පුරුදු වෙච්ච එකට ඒකම සූදුවක් පාටපත් වෙනවා. ඒකම තමයි ආත්මාභිවන්දනයක් පාටපත් වෙනවා. අනික කච්චිට මන්ට වගේ බෑ. මට විතරයි පුළුවන් කියලා ඒකම සංසාර චක්‍රයක් පාටපත් වෙනවා. වැඩින් වැඩියට වැඩින් වැඩියට ආදෙන ගැටයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක නතර කරන්න ගියාම අර ආශාවෙන් කාපු කෑමක් වමන කරන්න හදනවා. මොකද කාලයකට පස්සේ අමුල බොහොම හොඳයි කියලා තලු මනමර ගහලා අපි ඇඟිල්ල ගහලා ආයෙ වමන කරන්න හදනකොට වගේ අත වැඩේ නතර කරන්න ගියාම බුද්ධම විජේත මමයි මමයයි ඒකට පිළිබඳව සක්කාය දිට්ඨියයි මේව නැත්තම් ආත්ම දෘෂ්ටිය දෙක අතර ලොකු හඳුවක්. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ විදිහට අහල පහල තියෙන වැඩ ඔක්කොම කරේ දාගෙන මේ දුවන ගතිය ආත්මේයමයි මගේ ආත්මය කෙරෙහි ඇති ස්නේහයමයි මේ වැඩ කරන්නේ. වෙන මොකක්වත් නැහැ. අපි ඔකට විවිධ නම් දෙනවා. අපි කියන මේක සමාජ සුභසේවය, අනුංගන හිතන ගතිය, ඉුවා ඉතින් අර තරවල කපන්න පිටුල් ගහලා කියන්නේ කතාවක් තමයි. මේ ඩල් සයිකොලොජි උගන්වනකොට රීසනින් කියලා එකක් තියෙනවා. තමයි නෝලයක් කරන ගල්වල පස්සේ ෂෝ කාරණා කියනවා. දේශයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කරුණු කියලා නැත්තම් හදලා කියනවා. ඕකට ඉතින් අන්තිම දක්ෂයි අපි. ඉතින් එහෙම කෙනාට මේ වැඩ කිරීමේ විනෝදයක්. වැඩ කිරීමේ අල්ලගෙන ගතියක් ආවොත් ඉතින් ටිකින් ටිකට දෙකින් ටිකට වැඩින් වැඩිට යනවා. මිස කවදාකවත් මේ යන්ත්‍රේ වේගය අඩු කරන ක්‍රමයක් නතර කරලා පොඩ්ඩක් මේ මැෂින් එක සර්විස් කරන ක්‍රමයක් අහුවෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මේ අත්දැහි වලින් ප්‍රධානම අත්දැහියක් තමයි හොඳ පින්වන්තයත් අන්න. දක්ෂකම් ඇතියත් අන්න හම්බ වෙන ඒවා ඒ කම්මාරාමතාවය. විවිධාකාර කර්මාන්තයන් කෙරෙහි යෙදෙනවා කියන්නේ. නමුත් සාසනය පවතින්නේ නැහැ කර්මාන්තය ඇතුළේ. සාසනය පවත්න්න වැඩ වගේක් තියෙනවා. ඒකටත් මහන්සිලා වැඩ කරන්න ඕනේ. නමුත් එතනදී හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක මේ ආත්මමමයනේ සඳහා නෙවෙයි. මේ අවුරුදු 2500ක් මෙතෙන් අපිට දක්වා ආපු එක දිගට පවත්වන නම් අපි යම් කිසි ප්‍රදේශයක් වැඩ කරන්න හැම වෙලාවෙදීම ප්‍රයෝජන සාර්ථක වැඩ කරන්න ඉගෙන ගන්නවා. මවාගත්ත උනන්දු වලින් ආසාවලින් කරන්නේ නැතුව ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ වැඩේ ඉවර කරන්න පුළුවන්. ඒ වැඩේ මුල මේකයි නැත්නම් මේකයි ඉවරයි. අග මේකයි ඉවරයි. එහෙම නැති වුණොත් එකින් එකට එකින් එකට හැදෙන ගතියක් එනවා. ඒකට කියනවා භවනෙත්‍ය කියලා. පවිනිච්ච කියලා කියන්නේ එක වැඩක් ඉවර කරන තව වැඩකට මුල පාදගන්න. ඒ වැඩ ඉවර කරන තව එකකට මුල පාදගන්න. මේක විශ්වාසයක් කරන මනුස්සය හොඳටම දන්නවා තමන්ගේ පාරිභෝගික හලන්නේ. එක බිස්නස් එකක් කරනවා තව එකක් අල්ලගන්න. තව එකක් කරනවා තව එකක් අල්ලගන්න. මොකද නැත්තම් ඒ ව්‍යාපාරය කරන්න බෑ. ආන්නේ වගේ තමයි මේ කම්මා රාමතාවයට අපි දක්වන හේතු කරුණු මේ සාරිපුත්‍ර සාංශයේ පෙන්වන ක්‍රමයට දකින්න ඕනේ සන්තෝෂයෙන් මැරෙන්න නම් අපි වැඩක මුලමදාග කියන එකවල් දැක ගන්න නම් නැට කොටස් කරන්න ඕනේ. යාදෙන ක්‍රමයට කම්මා රාමතාවය. කම්මා කම්මා රාමෝ කම්මා රාමදං අනුයුක්තෝ. ආන්නේ විදිහට කර්මා රාමය කර්මාන්ත විශේෂ ඇති කැමැත්ත. කම්මා රතෝ. ඒකට ඇති රතිය. ඒ අනුයුක්ත භාවය පිළිබඳ ප්‍රචාරණදී කරන්නේ. ඒක සම්බන්ධයෙන් කියනකොට ඥානාරාම ස්වාමීන් වහන්සේ මට පැවිදිට මුල්ලච්ච සාවිලාසේ කොහොම ලස්සනට මේක කිව්වේ ආමුදුරු කෙනෙක් මොනවා කෙරුවත් හරියනවා කියව මහානකම ඇර අත්ත ගැහුවොත් තේරපාන්නේකට ෂුවර් පාර්ලිමේන්තය යනවා ඇස් දෙකම පටන් ගත්තොත් ලෝකෙටම දක්ෂ ඇස් දෙක වෙනවා නක්ෂත්‍රය පටන් ගත්තොත් වෙන හුති හදි වුණේමක් කරන්න වඩා ඕනෙම කරන්නේ මේ මහානකම විතරයි හරියන්නේ ඒක නිසා ඔක්කොම කර්මත අතහැරලා මහානකම කරන්නේ. වෙන මොන කර්මාන්තයක කිව්වොත් මහානකමට පාදුයි. අචි මේක මේ කතාව කරන්නේ ඇත්තටම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පැවිද්දන්ට මේ කතා කරන්නේ. නමුත් මම අද කතා කරන්නේ කියන්නේ බා මම හොඳට දන්නවා. නමුත් අපි මේ ගන්න ඕනේ මූල ධර්මයේ මේ වැඩක් කරනකොට යමකට තමයි ඉදිරිපත් වෙන්න හදනකොට දුරට කල්පනා කරලා බලන්න එක්කෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට මේ කරලා දෙන්න කියලා ආරාධනා කරා. එහෙම නැත්නම් ඒකට කැපී වෙන හේතුවක් ප්‍රයෝජනයක් සැලකෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි බලන්න ඕන පුළුවන් තරම් අපිට තියෙන අය වෙනුවට සතියෙන් සමාධියෙන් වැඩ කරන්න නම් අපිට හිමීට වැඩ කරන්න එපා. නැවතිල්ල වැඩ කරන්න එපා. නැවතිල්ල වැඩ කරන්න නම් ගොඩාක් වැඩ ඔළුවේ තියාගෙන කරන්න බෑ. අර ගොඩාක් හෙරෙන්න තියෙනවා නම් යෙදිලා තියෙනවා නම් නිතරම ඔළුව නිකන් යකාය කම්මල වගේ වැඩ තියෙනවා. ඒකට ඒක සත්‍යකර සමාධියකට ඉඩක් ඉන්නේ නැහැ. ඒ දෙක දෙකක්. හිමනසාර ඒකට මැරෙන්නවත් විවේචයක් නැහැ. ඒ නිසා පළවෙනිම දේ තමයි කම්මාරාමතා. දෙක භස්සාරාමතා. ඒකත් නම් මම හිතන්නේ මම මේ ඉතුරු ඉන්න මාසෙම මට කතා කරන්න වෙනවා. පැහැදිලිව මම කියනවා මේකේ මේක ප්‍රජා ශාලාවක් කරගන්න ඕන නම් මම යනවා. කරුණා කරලා මේක මේම සෝෂලයිසේෂන් කරන තරක් නෙවෙයි. එහෙම කරනවා නම් අපි කවදාකවත් මේ ගෙනලා තියෙන භාවනා ගැම්ම හෝ මේ භාවනා පිළිබඳ මූලධර්ම මේ ඉදිරියට තඹ තොයිතුවක් ඉදරට යන්නේ. මේක මේ හිස්සිච්ච කණේකට මෙහිල් දර කුලයට වතුර පුරවන්න හදනවා වගේ වක් කරන්න වක් කරන්න යනවා. නිසා දසාරාමතාවය කියලා කියන්නේ පුදුමාකාර ශක්තිය විනාශ කරන ඒ වගේ මේ කිනේ කා කරෙහි මතවාද පතුරවන මහා භයානක දෙයක්. කම්මරාවතාවය නම් සාමාන්‍යයෙන් ඇඟරිදෙන ගතියෙන් හරි වැරද්දක කරලා හරි අහුවෙන්න පුළුවන්. මේ ඇට නැති දිව බුදුරජාණන් වහන්සේ මේකට කෙටේතිය කියන. මේකේ තේරිය පාවිච්චි කරන්න පටන් අරගත්තොත් කොතන කොයි වෙලාවෙ වැරද්ද වෙනවද අකුසල වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒකද පුළුවන්තරම් පරිස්සම් වෙන්න ඒ පරිස්සම් වීම සඳහා මෙන්න මෙහෙම මට කතාවක් කියන්නේ. ඒ මොකද මෙතන ඉන්න පිරිස මම දන්නවා හොඳටම මම බණ කියන්න ඕනේ සතුන් මැරීම හොඳ නැති බව දන්නවා. ඒ මොකද ඒක අපහාගාමි කර්මපතයක්. යම්ම විදියකට මරණ මොහොතදී කර්ම පතයක් ඉදිරියට තුනක් පැහැදිලිවම අපායි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කර්මපත 10ක් තියෙනවානේ. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධ වෙසි කිරීම, බුරු කීම, කේලම් කීම, ඉස්සචන ප්‍රසචන කතා කිරීම, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි ආදී විහිංසාවාගේ කායයෙන් තුනයි, වචනයෙන් හතරයි, මනසෙන් තුනයි. ඔකෙන් මේ වචනයේ තියෙන හතර ගැනම අවධානය යොමු කරන්න කැමතියි. බොරු කීම හොඳ නැති බව මම බුදුමාකාර දෙයකට ගත්තේ ඒක පාවමේ ඉතිගත අපේ ජර්මන් මහත්තයෙක්ගේ අර පුතා පැවිදිලා ඉන්නවා. ඉතින් මම විහිළුවක් කරා. මේ තාත්තා කියන දේ මං කව පුතාට මං වෙනින් පරිවර්තනය කරලා දෙන්න. ඒ තාත්තා කතෝලික ආගමේ. හැබැයි බොරු කියන්න එපා. මට බුරුම් භාෂා මේ ජර්මන් භාෂාව නැතුනට මට තාත්තා කියන එක හරියට පරිවර්තනය කරන්න කියලා. එතකොට මේ පුතා තාත්තට ඒක පරිවර්තනය කරා මේ සාඥාන්සේ කියනවා තාත්තා කියනවා පරිවර්තනය කරනකොට බොරු කියන්නේ පයි. පාතම තාත්තා කියවගද්ද ස්වාමීන් වහන්සේ මේ පුතාට කිව්වා මේ නම් ස්වාමීන්ට පරිවර්තනය කරනවා අපේ පවුලේ කිසිම කෙනෙක් කවදාකවත් බොරුවක් කියලා නැහැ. මට දාඩි දාන පටන් ගත්ත මහාන වෙලා හිටියක්. මොකද මොකද අපි දවසක් ඇතුළත තුලේ කටේ ගෑවිලාද අපි කතා කරන්නේ. නමුත් ඒක පිළිබඳව සාමාන්‍ය මේ වගේ රටවල් වල නෑ ඒක සලකන්නේ. මේ මිනිස්සු දෙහදාන් කරන්න ගියා. ඔය ලංකාව වගේ නොමගේ ඇවිලි කරන්නේ. ඒ නිසා සිංහලලා දාන්නවා. මෙහි දෙන සිංහල වුණා දාන්නවා. බොරු කියන එක මෙහි එච්චරම වටින වැඩක් නෙවෙයි. මහත්ම ගතියක් නෙවෙයි. ඒක මම එච්චරම ස්ට්‍රෙස් කරන්නේ යන්නේ නෑ. කේලාම් කීම පරිසු වචන කතා කිරීම හොඳ නෑ. නමුත් හිස් වචන කතා කිරීම කියන එක සතෙක් මරනවා වගේම අපාගාමී අකුසලයක්. කර්මපතයක්. කටයුතු ඒගාවිලා කියුනේ නැති වුණාට අපි හැටලා බැලුවොත් දවසක කතා කරපු වචන වල ගත යුතු හරය අරගෙන බලනකොට බැලුවොත් හුඟ දේවල් එක්ක මුනිච්ඡාවට සාමාන්‍ය කරන දේ. දවසක් පන්සාරාමේදී ඒ පන්සාංශ අඳුරන තරුණ කාන්තාවක මේ දස ශික්ෂා පද පිළිබඳව සවිස්තර බණක් කිව්වා. මගේ මැත්තේ බලන වරිසන මෙච්චරම මේ තුනී දේවල් ඕනේ බාහන මධ්‍යස්ථාන වේටදී හොඳ බණ කියනවා හොඳයි කියලත් මට හිතෙනවා. හරි විස්තරයිතෝ සත්‍යක් මැරීමේදී සිදුවෙන අංග පහ කොහොමද කර්මයේ සිද්ධ වෙන්නේ කොහොමද අපාගත වෙන්නේ කියලා. දවසක ඒ ස්වාමීන් වහන්සේ විස්තර කර දුන්නා සම්පප්පලාප පිළිබඳව. ඊළඟට කතා කරා මේ වගේ තැනකට ආපුවම විතරයි අපි සාමාන්‍යයෙන් අපෙන් පිට වෙන ශබ්ද පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ. අපි දවසක් ඇතුළත කොච්චර අනවශ්‍ය ශබ්ද කරනවද? ඒක හොඳට තියෙන භාවනා කරනකොට වෙන කවුරු හරි සත්‍යයක් කරනකොට තේනවා අනේ මේ මනුස්සයාට මේක අඩුවෙන් කොච්චර කරන්න පුළුවන්කම තියෙනවද කියලා. ඒකකට මට කල්පනා වෙන්නේ ඇත්තට අපි ඒ වගේ අනුන් ගැන කල්පනා කරන අපි නිස්සද්දව වැඩ කරන්න පුරුදු වෙන්නේ නැතුව අපිට අයිතියක් තියනවාද අනුන් නිස්සද්ද කරන්න. ඒ තරම් අපි ඇත්තට සැලකීමක් තියෙන ඩිංගිත්තකයි. නිස්සද්ද භාවය වටිනාකම භාවනා මධ්‍යස්ථට ආපහුම පස්සේ තමයි. නමුත් එහෙමදී කවුරු හරි නිකන් සෝදකමට හෝ දෙන්නේ දෙන්නේ කතා කරනකොට මේ කතා කරන මනුස්සයා නිසා අනිත් එක නම් උත්තර නොදී බෑ. ඒ දෙන්නේ කමල් වැටෙනවා. නිසා මේක සතෙක් මරණ අකුසල කර්ම වුණායි කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ වගේම තමයි පතර මරණය. මේ වගේම තමයි නව කතා කියවන එක. ඒ වගේම තමයි ටෙලිවිෂන් බලන එකක් කියලා එන්න විස්තරයක් ටිකින් ටිකට කිව්ව ඇත්ත. මේ සම්පප්පලාප වගේ හිස් වචන කතාවයි. පහුවෙන්ද උදේ වන්නකොට කුණු කූඩෙන් එකක් නව කතා පොත්. මට කලේ මලලක්ම දුන්නේ මොකද්ද මේ කියන්නේ කියලා බලනකොට අර හැම භාවනා කරන්න එන කෙනෙක්ම නිකන් ඉන්නවට කියවන්න පොත් දෙනවා. අර ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ බරපතලකමට අර පොත් සේරම ගිහිල්ලා කුණු කුඩේට දානවා. මම හැම එකම බැලුවා. අරගෙන බලනකොට මට හම්බුණා කර්ජොෆ් පිළිබඳව ලියවිච්ච හොය හොය හිටපු හොඳම පොතක්. ඒක කුණු කුඩෙන් පන්දිතාරාමයේ කුණු කුඩේදී අස්ලා ගන්නවා ලද්දී කියලා ලියලා මම එකට ගත්තා. ඒ තරමට මේ මිනිස්සේ බය වුණා. ඉතින් ආයේ ස්වාමීන් වහන්සේ කියපු කතාවට මේ සම්පක්කලාවා. ඒ නිසා මේ භාෂාරාමතාවය කියලා කියන්නේ අපි සාමාන්‍ය ඉලන්දාරින්න වෙන කුඩු ගහනවා කියන. පිරිමින්ට වෙන බොනවයි කිය. නානාත මේ ඇබ්බැහි වලට මේ ඇබ්බැහි වගේ එකක්. කතාවට ඇබ්බැහි වගේ එකක් පොඩි දෙල්ලමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දීපු බ්‍රහ්මනන්දේ මොකද්ද? බුදුහාමුදුරන් දෙන්නේ ලොකුම දන්න මොකද්ද? ඒ පුතේට කතා නොකර ඉන්නේ. සංඥා තමයි බුදුහාමුදුරුවෝත් එක්ක සංඥාමචිවරයා තමයි බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ අංගානංග පන්නන්න කන්දකස්ලා මෙහෙවෙමි. අන්තිම කතාව නැත කරගන්න බැරි වුණා. සාරිපුත්‍ර සාරිපුත්‍ර තාන්නේ. ඔයගොල්ලෝ වාස්ති ආපුවාගේ මම තමයි මේ සිද්ධාර්ථ කුමාරයා ළඟින් බැන්නේ. බුදු කෙරේ මම මට බල කියන්නේ නැද්ද කියලා හැම කෙනාටම කොලාපයින්. පස්සේ බුදුසෙන් ආශි පිරුණම් පාන වෙලාවේදී ආනන්ද සාරිපුත්‍ර කතා කරලා කිව්වා දන්න හැම ක්‍රමෙම උත්සාහ කරන්න බැලුවා ඡන්නගේ කටවන්න බෑ. ඒ නිසා මම මගේ පිරුණම් පෑමෙන් පස්සේ ආනන්ද සාගරේව බ්‍රහ්ම දන්නේ බලන්න. මොකද්ද බ්‍රහ්ම දන්නේ කියලා කියන්නේ කිසි කෙනෙක් කතා නොකරගෙන. ආනන්ද සාගරේ ගිහිල්ලා පොතේ රට්ටු කරලා ඡන්න ස්වාමීන් වහන්සේ කතා කරලා කියලා තිනවා සර්වචන්නාංශයේ පිරිනීමට කලින් අට මේ විධානයක් දුන්නා මොකද බ්‍රහ්ම දන්නේ බලනවා කියන්නේ. එතනම කලන්තයට වැටලා තියෙනවා. ඊට පස්සේ බගෑ වෙලා යහත් වෙලා මම මොකද්ද කරන්න ඕනේ කියන නිසා ඔන්න විදිහට අනුන් කියන දේවල් වලට නාහා ඉන්න ගතිය මේ අනුන් අනවශ්‍ය වචන කතා කිරීම නතර කරනවා නම් එච්චර කාලයකට පස්සේ අපි භක්ම දන්නේ අයින් කරනවා භක්ම දන්නේ කියන්නේ ඉහෙළම දන්නවා ඒක කතානකර ඉඳීම තමයි අපිට තියෙන ලොකුම දඬුවම. ඊගෙන් ටික ටික අඩු කරන්න ඕන. ටික ටික අඩු කරන ගණන් ගන්න ඕන. මෙහෙම මොකටද මේ කතා කරන්නේ? ඒක භාෂාකාමතාවය ගැන පුදුමාකාර ධර්කිල්ලක් ඇති කරන්න වෙනවා. මොකද ඒක නිකන් කටේ සුලේ ගෑවිලා සිදුවෙන දෙයක් නෙවෙයි නිසා. මම මේකට වෙලා ගන්න දුකක් කල්ලා බලන්න හිටියේ. මට ප්‍රතිගත කරන්න වෙනවා. අවශ්‍යතාවයෙන් තොර කතා බහ නතර කරලා විශේෂම අභිඥාණයට ආවිදා භාවනා වැඩ පිළිවෙලකට යනවා ඒ වගේම දැනට අවශ්‍ය ධර්ම කොටස් කියවිලා තියෙනවා හඳුනාගන්න කියලා තියෙනවා අපි පිටිසේ කෙනෙක් හඳුනනවා ඒක නිසා අපිට සිද්ධ වෙනවා ටික ටික ටික ටික භාෂාරාමතාවය අඩු කරන්නේ මේ භාෂාරාමතාවයයි කම්මාරාමතාවයයි දෙක අඩු කරාට පස්සේ අපේ හිතට වෙන දේ මොකද්ද අපි හිතගෙන නිදා ගන්න පටන් ගන්නවා පුදුමාකාර විදිහට නිදිමතක් එන්න පටන් ගන්නවා. ඒ මොකද අර කර්මාන්ත විශේෂ සහ කතා කිරීම විශේෂ අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් ගනුදෙනු වෙනවා. ඒ කනුදෙනු නිසා හිත නිතරම අවදීන්තියි. යම් වෙලාවක ඒ කර්මාන්ත විශේෂ අපේ උනන්දු අඩු වෙන අඩු වෙන යනකොට කතා විශේෂ උනන්දු අඩු වෙන අඩු වෙන යනකොට මේක සම්පූර්ණ අනිත් පැත්තට. තේන්න ඉඳගෙන ඉන්නකොටම නිදා. මොන වැඩේ කරන්න එකක් ඉන්දියාව. ඉතින් ඒකකොට අපි හේතු ගන්නන්න හිතුවොත් ඉඳාගත්තාම කම්මාරාමතාවේ නෑනේ. ඉඳාගත්තාම බසාරාමතාවේ නෑනේ. ඒ නිසා ඉඳාගත්තොත් හරි කියලා කවදාකවත් උත්තර වෙන්නේ නෑ. ඒ නිසා හරිපුතු සාන්ති කියලා කියනවා නිද්දාරාම හොත නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ. තම් කෙනෙක්ගේ නිදාගෙන හිටියත් කවදාකවත් මරණයේදී සතුට වෙන්න හම්බෙන්නේ නෑ. මේ ඡාපට අවශ්‍ය වෙනවා අධ්‍යම ප්‍රතිපදාවට යන්න. මරාමතාවය අඩු කරනවා. දසාරාමතාවය අඩු කරනවා. නිතාරාමතාවයත් අඩු කරනවා. අවදියෙන් ඉන්නවා. නමුත් වෙන කෙනෙක් එක්ක කනුදෙනු නැහැ. තමන්ගේ වැඩක් තමන් බලාගෙන ඒ විදිහට අඩු කරන අඩු කරගෙන ගියොත් අපිට කවදා හෝ මරණයට ඉස්සෙල්ලා ඉක්කලවරක් දැක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කොනක් ඉතුරු වෙනවා. කර්මාන්ත විශේෂණක් ඉතුරු වෙනවා. කතා විශේෂණක් ඉතුරු වෙනවා. නින්දේ සාතපසුවීම වෙනවා. ප්‍රමාදයට වැටෙනවා. අනිත් එක තමයි සංගණිකාරාමේ. සංගණිකාරාමේ කියලා කියන්නේ මේ පිරිසට කැමති ගතිය. ඝන සංගණිකාව කියලා කියන්නේ ඒ කට්ටියත් එක්ක ඉන්නේ නැතුව හරියන්නේ නැහැ. ඒක ඇඟට නිකන් මොකද වුණා. හැම වෙලාවෙදීම සෙනගත් එක්ක ඉන්න ඕන. නැත්නම් සෙනග දැක්කහම මැදට බලලා කතා කරන්න ඕන. නිසා සම්මෙදිකාරාමතාවයට වැටුණොත් කවදාකවත් වේ අනේගත දුක්ඛ මූලගත සීනාසනගත ඒ විවේකයේ කියන එක සම්පූර්ණ පරිබාහිර වෙනවා. අපි කාය විවේකේ ලැබුවත් චිත්ත විවේකයක් එන්නේ මොකද අර සංගතිකාවේදී අපි විවිධ දේවල් වල විවිධ ක්‍රම වලට අනු අනුන්ගේ මානසිකත්ව කලබනවා. ඒ කතා කරනකොට මොනවාරි රසවත් දෙයක් කියන්නත් එපා. ඒ කලබිල්ල අපිට ආවොත් භාවනා කරගන්න බැරි වෙනවා. නිසා ගණසංගනිකාරාමයේ සම්පූර්ණ ඉවත් කිරීම තමයි ඔය ආරණ්‍ය වැඩ පිළිවෙල, භාවනා මධ්‍යස්ථාන වැඩ පිළිවෙල, සුක්ඛ මූලගත වීමදි කරන්නේ මොකද? කැලේ ගස් කොළන් කතා කරන්නේ. අස්ලඟට ගිහින් මුනි දිහා බැලුවත් hina වෙන්නේ නැහැ. ඒක ගස් කොළන්ගේ කාශ්‍රේසි. මේක අපිට දැන් මරණයේදී හිත වෙනවා 100ට 100ක්ම කපලා යන එකනේ. කර්මාන්ත රාමදාලේ සම්පූර්ණයෙන්ම හිතිනවා. අසාමභාවේ හිටිනවා. නිද්දාරාමතාවේ හිටිනවා. ගණසංගනිකාරාමතාවේ හිටිනවා. ඒකේ එකපාරට හිටියොත් තමයි මරණයදී අපිට විශාල තිගැස්ම බයක් සංත්‍රාසයක් පහළ වෙන්නේ. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි විශේෂයෙන්ම වයසට යාමත් සමග ඒකම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ගණසංගනිකාරාම පහළ වෙනවනම් අපිට මරණයට බොහොම සුහදව, බොහොම නිවිච්ච හිතකින් මොන දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ සත්‍ය පිළිwidetilde වැඩ පිළිවෙල භාවනා වැඩ පිළිවෙල නම් අත්‍යවශ්‍ය වෙනවා. කොච්චර දෙනෙක් හිටියත් තනි අයියෙක් වාගේ කඟ වේලගේ තනි අඟ වාගේ ඉන්න පුරුදු වෙනවා. මේ කබ්බිසාර සූත්‍රය මම පුදුමාකාර ආසකන සූත්‍රයක් සූත්‍ර විපාතේ සඳහන් වෙලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා <clears throat> ආමන්ත්‍රණ හෝති සහාය මැජේ. අපි පිරිසක් එක්ක හිටියොත් අපිට ආනන්සල කියනවා. අපි අවල් තැන්ටයක් අපි අවල් දෙය කරමු. අපි මෙහෙම කරමු, එහෙම කරමු කියලා නිතරම ආමන්ත්‍රණය කරනවා. ඒකනේ ඉඳගෙන ඉන්නකොටත් ආමන්ත්‍රණය. හිටගෙන ඉන්නකොටත් කරනවා. නිදාගෙන ඉන්නකොටත් කරනවා. ඇවිදින කොටත් කරනවා. ඒක නිසා ඒ ආමන්ත්‍රණ තියෙන්නේ පිරිස මැදට ගියොත්. ඒ නිසා තමයි පැත්තකට වුණොත් ඒ ආමන්ත්‍රණ නැති වෙනවා. ඒ නිසා මම ඒ මේ විවේකය බලාගෙන එහෙම නැත්නම් පිරිසුදුකම් බලාගෙන මම කණ සංගණිකාවෙන් අයින් වෙනවා කොහොමද ලෝකේ ඉන්න ඔක්කොම සත්තුන්ට අංග දෙකක් තියෙනවා. කඟ වෙනට විතරයි තනි අංග තියෙන එක තමයි ලෝකේ තියෙන බලවත්ම අංග. සාමාන්‍ය කතාව කියන්නේ අඟ වෙනට බඩගින වෙලා ඉදිරියට යන වෙලාවේ ගහක් තිබුණොත් ගහ පලාගෙන යනවා කියලා කියන්නේ. අනික කරගොලියන් වලින් ගස් පලන්න බෑ. ඒවා දෙකකට බෙදලා තියෙනවා. ඒ නිසා මේකෙදි තනි අංග වෙන්න ඕන. කඟ වේලගේ තනි අඟ වගේ මේ එකලා භාවය කායික වශයෙන් තියෙනවා. චෛසික වශයෙන් තියෙනවා. ඒ වගේම අවසානයේ කියන උපතිවිදේක ඇත්ත කරගන්නවා. ආනේ සඳහා කටයුතු කරනකොට මේ ඝන සංගණිකාය වෙන් වෙනවනේ හිතියක් ඝන සංගණිකාවේ තනි කෙනා වගේ ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒකෝට අපිට ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා වෙයි තමන්ගේ වැඩේ බලාගෙන ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. නමුත් ඒක අපිට පේන්නේ මේ තරහා වෙලා එහෙම නැත්නම් පිරිසත් එක්ක එහෙම ඉන්නකොට පිරිස අපි ගැන වරදොල හිතාගන්නේ ආදිවාසී নানা ආකාර මතිමතාන්තර තියෙන නිසා අපි සාමාන්‍ය කර සාමාන්‍යම හැමදාම කියලා ඥාන ගොඩක් ආනනද කියලා ආන ගැතියක් තියෙනවා. ඔය ගිරාවේ කියනකොට හැම වෙලාවෙම බලන චී චී චී චී කරන්නේ නැත්නම් උන්ට තනියක් දැනෙනවා. අර රැළේ ඉන්නකොට තමයි ඒ ඒ ආරක්ෂාව වැටෙන්නේ. ඒ වගේ තමයි අපිට සමාජශීලී සත්තු ඉතින් සනිටුවම කතා කරන්නේ. ඒ ඝන සංගලිකාරයෙන් එන ඊතුරු ඵලයක්. අනිත් එක තමයි සංසග්ගාරාමතාවය. සංසග්ගාරාමතාවය කියලා කියන්නේ ඒක හොඳට පේනවා ඔය භාවනා රීකීට් වලට ගියාට පස්සේ තම දීර්ඝ කාලීන භාවනා කරන්න වෙච්චා නැත්නම් පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්නේ දීර්ඝ කාල භාවනාවට යන්නේ ඒ වගේම මේ කෙටි කාලීන භාවනාවට යන්නේ අපි මේ කන මේ කමාරාමතාවය වෙන වෙන්නයි භාෂාරාමතයි වෙන් වෙන්නයි. ගීතාරාමතයි වෙන් වෙන්නයි. කනසංගනිකාරාමතයි වෙන් වෙන්නයි. නමුත් ගිහිල්ලා දවස් දෙකක් යනකම් ඔය ආසාව හිටිනවා. ඊට පස්සේ ගෙදරට ටෙලිෆෝන් කරලා හරි ගන්නවා. නැත්නම් ගෙදරින් හරි කෝල් එකක් යනකම් බලන්න. ඒ වෙනතන් ලියුමක්වත් තෝරන. ඒ වෙනතන් අඩු ගන්න ගෙදරින් එනවා ෆොටෝ එකක් හරි බල බල ඉන්න. ආන ඔය විදිහට අර කායික වශයෙන් අපි වෙන් වෙලා කටයුතු කරුවත් හිතේ හැම වෙලාවෙදීම අර දේවල් ගැන හිත තුන ගැටයක් එනවා. සංසංකේ. ඒකෙම ගිහිල්ලා තමයි අපි සංගණිකාට වැඩේ. ඒක නිසා අර මුල් මුල් කොටස් අඩු කරන අඩු කරන යනකොට අපි විවේකයේ හදාගත්තට ඒ හදාගත්ත විවේකය ඒ විදිහට පාවිච්චි කරන්න නම් දැන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඔන්න ඔය තියෙන සංසග්ගාරාමතාවේ ටික ටික ටික ටික අඩු කරනවා. ඒක දස්සන, ශ්‍රවණ, සමුල්ලේපන වශයෙන් දැකීමේ ආදාව, කටහඬ ඇහිීමේ ආදාව ආදී වශයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගිහලා තමයි කාය සංසර්ගයේ දක්වා මේක වැඩේ. ඉන්සාර වගේ ටිකක් අයින් කරන්න පැවිදි වෙන්න දීර්ඝ ගාන භාවනාවට යන්න භාවනාවන්තිකටම යන්න ඕනේ තමන් දැන් ඉන්න ජීවිතේම ටික ටික ටික ටික අඩු කරගෙන ගිය ගියොත් එතන එතන එතන යම් ප්‍රදේශයක් කෙලස් කැපීමක් සහ විවේක ශක්තියක් ඇති වෙනවා මේ කාරණා පහෙන් පස්සේ එනවා බොහොම විස්තර කරලා විතර දෙන්න බැරි එක ප්‍රපංචරාමෝ හෝති ප්‍රපංචරතු ප්‍රපංචරාමතං අනිවිත්තු ප්‍රපංච කරන ගතිය ඉන චතර වෙනවා ඉතරලකට ඉන්නත් ඕනේ නැහැ. එතනදී ඔය විචක්ක විචාර මට්ටමට යන්නේ නැතුව මේ තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ඛි වශයෙන් මේක ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා මේ සංසාරට බඳින ගැටයක් මේ හිතේදී. තණ්හා වශයෙන්, දික්ඛි වශයෙන්, මාන වශයෙන් එන ඕනම දෙයක්. ඒ පැත්ත මේ පැත්ත දාලා කොච්චර අනිත්‍යයක් කියලා පේන දිනුනත් අපි ඒක නිට්ටය බවට ප්‍රපංච කරනවා. මේ ලෝකෙ කොච්චර දුක තිබුණත් ඒක යම් කිසි සුඛයක් ඇති. කියලා ප්‍රපංච හදාගන්න. කොච්චර අසුබ වෙන්නන්නේ කියන්නේ නෑ නෑ ඒ වුණාට මේ පැත්ත සුබයි කියලා කොටසක් අල්ලන. අනාත්ම භාවයේ මුර්ර ගාලා කෑ ගැහුවා. අපි ඒකේ ආත්ම ශක්තියක් ඇති කරන්න ප්‍රපංච කරන ගතියක් තියෙනවා. ඒ ප්‍රපංච භාවනා කරන්නේ නැත්නම් සම්පූර්ණ හිතන්නේ මේක සතර බලධාරී දෙවියන් වහන්සේ විසින් කරපු දෙයක් අපිට නම් මේක නතර කරන්න බෑ කියලා. ඇත්ත තමයි කම්මාරාමතා නිද්දාරාමතා බස්සාරාමතා නිද්දාරාමතා සංගණිකාරාමතා සංසංකාරාමතා කියන පහ පිළිබඳව යම් ආකාරයේ පරිපාලනය වේගය අඩු කිරීම හික්මීම මන්දගාමී කිරීමක් කරන්නේ නැතුව මේ ප්‍රපංච නැත කරනවා කියන පිළිවිදේ. ඒ අර වෙච්ච ඇවිසිල්ලේ තාමත්ම සියුම් ක්‍රමේ තමයි භාවන ආරමුණකට හිත දාපු ගමන් හිත දිගට ඇතුලේ කතා කරන්න පටන් ගන්නවා. එන හැමදේම මේ පැත්තට මේ පැත්තට මනින්ද කරන්න පටන් අර ගන්නවා. මේ ප්‍රපංචවල සෝතු ප්‍රතිආ බලනකොට ඕනෙම හිත හිත මරාපදයක් ඇත්තක් කරලා පෙන්වන්න පුළුවන් ශක්තිය තියෙනවා. තමන්ට ඕනේ නම් ඕනේ අසුබේක සුබේ හිතා ගන්න පුළුවන්. ඕනේ සුබේක අසුබේ හිතා ගන්න පුළුවන්. ඕනේ සැපයක දුක දුකක සැප ආත්ම නිත්‍ය දේක අනිත්‍ය අනිත්‍ය දේ නිත්‍ය ආත්ම දේ අනාත්ම අනාත්ම දේ ආත්ම වශයෙන් මේක සම්පූර්ණම අවබෝධම කරන්නේ මේ ප්‍රපංච මතයි ඒ ප්‍රපංච වලට හේතු වෙලා තියෙන අර වේගයෙන් කරකවෙන කම්මාරාමතාවේ බස්සාරාමතාවේ නීතාරාමතාවේ සංගනිකාරාමතාවේ සංසංගනිකා සංගනිකාරාමතාවේ ආදී මේ ඒ වගේ නතර කිරීමක් කරන්න කවදාකවත් ඒ ප්‍රපංච ධර්ම වල නතර කිරීමක් කරන්න බෑ නමුත් අභාගිකට වාගේ අපි තේරවාද සාසනයේ මේ ප්‍රපංච පිළිබඳව ඉතාමත් බඩුව කතා කරන්නේ. මුත් මහායාන බුද්ධ ධර්මයේ පුදුමාකාර විස්තර මේ ප්‍රපංච ධර්ම ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් අපිට මේ වෙලාවේ හිතා ගන්න තියෙන්නේ මේ භාවනා කරනකොට හිතේ ඇත්තව මේ කලින්ම ඇති වෙලා තියෙන දැඩි වේගයක් තුවන්න ගන්න. ආන්නේ වේගේ අපි කොච්චර උත්සාහ කරත් නතර වෙන්නේ නැහැ. ඒක සඳහා සාරිපුත්‍ර සාන්ති කියන්නේ ඒක නතර කරන්න කය නතර කරන්න. වචනේ නතර කරන්න. ඊට පස්සේ අනුකුත් දේවල් නතර කළා තමයි අපේ හිතේ තින්ගිත්තකෝ අඩු කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රපංච සාමාන්‍ය පුතග්ජන කෙනෙකුට ඒ දේවල් දේවල් දොරවල් කටයුතු කරන කෙනෙකුට ප්‍රපංච වගේ ධර්ම කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නට ඒක දුවන වේගයත් එක්ක බලනකොට කවදාකවත් නතර කරන්න පුළුවන් කියලා හිතන්න බෑ. නමුත් ඒ සඳහා කරන්න තියෙන්නේ අර කම්මාරාමතා ආදී ගොරෝසු දේවල් වල ටික ටික ටික ටික තිරින්ගතද කරගෙන යනකොට අන්තිමට මේ ප්‍රපංච වල තියෙන කැම්ම බලය ජවය කැඩිලා දීර්ඝ පුහුණුවකින් පස්සේ තමයි ඒ ප්‍රපංචාගේ ප්‍රපංච ධර්ම වල නැතර කිරීමක් කරන්න පුළුවන්. ඇත්තටම අපි ජීවත් වෙන්නේ ප්‍රපංච ලෝකයක. ඒක නිසා කියනවා අපිට ලෝකේ ලස්සනට පේනවනම් ඒ වෙලාවට අපේ හිත ලස්සන නිසා එහෙම පේන්නේ. අපිට ලෝකේ හොඳ නැති දේ දුකක් විදිහට පේනවනම් හිත දුකටපත් වෙච්ච ලා තමයි එහෙම පේන්නේ. ඒක නිසා අපේ හිත මොන මොන ආකල්ප වලට වැටෙනවද ආවේග වලට වැටෙනවද ඒ කාර්යය තමයි අපිට ලෝකෙ පේන්නේ. Where you go there you are. What you see that you are. මේක සාමාන්‍යයෙන් කිව්වට නම් වෙන්නේ නිකන් গুপ্ত මේ ප්‍රකාශන මෙහෙම වෙන්නේ කොහොමද මේක කාටත් පේන මේක සම්මතයක් තියෙනවා කියන මුන්නම සම්මතයක්වත් නැහැ මේ භාවනා කරන යනකොට පේනවා අපේ හිත මෛත්‍රී සහගත නම් මුළු ලෝකෙම මෛත්‍රියක් වගේ අපට පේනවා අපේ හිත ද්වේෂ සහගත වුණා නම් මුළු ලෝකෙම ද්වේෂ සහගත වශයෙන් පේනවා අපේ හිතට ලෝභයක් ආවනම් ලෝකේ ලෝභ කරනයි අපේ හිතේ ද්වේෂයක් ආවනම් හිත ද්වේෂක ලෝභයෙන් ලෝකේ ද්වේෂ කරනයි ඒ නිසා සම්පූර්ණ ලෝකය කියලා අපිට නිරූපණය වෙන්නේ අපේ තේ හිත හිත ඇතුලේ තියෙන මේ ප්‍රපංච වල සටහ තමයි. ඒසා දෙන්නේ එක දිහක් බලපුවාම දෙන්නම දෙවිදිහකට පේනවා. ඉතින් ඒ නිසා නිතරම රණ්ඩු නිතරම කලහ කොලහ නිතරම වෛරස කතා. ඒ මොකද මේ ප්‍රපංචාංගයේ තියෙන මේ මායාකාරී ස්වરૂපය. ලීලාකාරී ස්වරූපේ. ඒක හරිම අමාරු නතකරන්න අන්නර කියන මුල් මුල් කාරණා ටිකින් ටිකින් ටිකින් ටිකින් නතකරන එක. මෙන්න මේ වෙනුවටයි බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ ධම්මාරාමෝ හෝති ධම්මාරතෝ ධම්මාරාමත අනුයුක්තෝ. ඒ කම්මාරාමතාවගේ දේවල් වෙනුවට ධර්මාරාමතාව ඇති කරන්නේ. සර්වඥාන්සේ පිරිනවම් පාන්නට කිට්ටු වෙනකොට එතනින් සංඝයා වහන්සේලාට ආනන්ද ස්වාමීන් මාර්ගය දැනගන්න ලැබුණා සර්වඥාන්සේ ආයු සංස්කාර හැදියයි කියලා. මහ පොළොව දෙදරුන් කාවා ඊට පස්සේ මාස 3ක් දැන් සර්වඥාන්සේ ශරීරෙ එන්න එන්න එන්න දුර වෙනවා යන්නින්න බැරි වෙනවා කාන්ත හැදෙනවා ලෙඩ රෝගෙ එන්න එන්න වැඩි වෙන පටන් ගන්නවා. සර්වඥාන් වහන්සේ විසින්ම සඳහන් කරා දැන් මේක ජජ්ජර සකටන් කියන. දිරාගිය ගොන් කරත්තයක් වගේ හැම තැනම ජරබර ගන්නවා කෑලි හැලෙනවා ඒ සර්වඥාන්සේ බොහෝම මෙතෙක් කන්න ඒ රූප සත්‍යක භාවන අරූප සත්‍යක භාවනා මාර්ගී ඒ රෝග ධර්ම සියරම යටපත් කරගෙන බුද්ධ කෘත්‍ය කරා අවසාන මාස තුනේ පෙන්වුවා මෙන්න මනුස්ස ශරීරයේ හැටි ඉතින් දකින් දකින්න කියනකට විශාල සංවේගයක් සර්වඥාන්සේ සර්වඥාන්සේ ශරීරය දිනනවා යනකොට ඉඳපුවාම පාරකයින අතර වෙන අනිමත වතු ටිකක් ගෙනදෙන්නේ මට ක්ලාන්ති මේ සිවුරු පොඩ්ඩක් කරලා දෙන්න. ඒක අහිනකොට සත්‍යපත් මේ මොකද්ද මේ පරිණිරවාණ සූත්‍රය කියන කොටත් ඇදෙනවා. ඒත් අපි ඒ වගේ ගෞරව සම්ප්‍රයුක්ත මේ මේ සීලය පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් සම්ප්‍රයුක්ත දෙයක් සර්වඥාන්ත පිටාන්සිත අනේ මේ සර්වඥ ශරීරයේ දිරනවා. ඉතින් මේ නිසා සංඥා ඔක්කොම පුදුමාකාර හිත යොදලා මේ හරුවචනාංශේ පිරුණම් පානවා කියන එකට කතා. ධම්මාරාම කියන ආවුදුව කල්පනා කරගත්තා මේ කතාවට අහුනොත් මේ ගන්න සංගතිකාවට අහුනොත් මට කවදාකවත් මගේ පණ භාවනාවක් කරගන්න බැහැ. ඒ නිසා අදිස්ථානයක් ගත්තා තව මාස තුනකින් හරුවචනාංශේ පිරුණම් පානවා නම් ඒ මාස තුන දෙකලම නිවන් දකින්න ඕනෑ කියලා ධම්මාරාමතාවය ඇති කරා. ධර්මාරාමයේ අනුයුක්ත වුණා. ධර්ම රතිය ඇති කරගත්තා. ඇති කරන වෙලාව කාමරේ නියතෙන්නේ ඕන කෙනෙක් මොන සංවිධාන කෙරුවද? මරණාද මරණ සංවිධාන, කරසිලි සංවිධාන, පත්‍රිකාච්චු ගන්නයි, සෝලා ලෝකාලෝ බලවන්නයි, මිනිවන් මඩන් හදන්නයි, මිනිහක් මැරිච්චාම මැරිච්ච මනසට විතරනේ සාන්තියක් යන්නේ හේරමවුල් වෙනෝනේ. ආන්න වගේ තිනුනේ මේ හම්දු කල්පනාච ආර සේරම හම්දුරු මේ ලාසර දොස් කියන්නේ කියලා කියලා කිසිම කැක්කමක් නැති කිසිම පපුවක් නැති කෙනෙක් මෙච්චර සරුවත් යනසේ පිරුමන් පාණ්ඩ හදනකොටවත් කිසිම දෙයකට අත්උදව්වක් දෙන්නේ නැහැ වචනකින්වත් සහයෝගයක් නැහැ කියලා කත කතාව කියන්නේ කියලා අන්තිමට මේ පිරුමන් පාණ්ඩ කියන සරුවත් යනසේටම නඩුවක් අරගෙන ගියා අසවල් හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන කීසුටක් කොමුකුත් නැහැ ධර්මයේ කලකන්නේ කියලා සංඝයාට කලකන්නේ නැහැ තනියම පැත්තකට ලයිනුනේ මේ ਸਰවඥාන්සේ යන්තිම අමාරුණත් අන්තිම ප්‍රජාතන්ත්‍රවාදී කියන නඩුවක් ආපු උන්වහන්සේ කර්ණාටලේ හාමුදුරුවෝ ගෙන්නන්නේ ඒ හාමුදුරුවෝ හරි සතුටු වුණා එයා සභාවට ගෙන්නලා මෙයාට කියලා දෙන්න. මේ වගේ වෙලාවකට කොච්චර වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ආවට පස්සේ අපතනන්ස කිව්වා මෙන්න මේ සංඝයා වහන්සේලාගෙන් ඔබ වහන්සේ ළඟට මෙහෙම චෝදනාවක් තියෙනවා. ඔබ වහන්සේ මේ කිසිම මේ ශ්‍රම දානයක් දෙන්නේ නැහැ, සහයෝගයක් දෙන්නේ නැහැ. වචනකින්වත් මේ තනි ක්‍රම පැත්තකට වෙලා මේවයි කරාදිනවා කියන්නේ. මේක පිළිබඳව මොකද කියන්නේ? තීසාංශ වට පිට බලලා ස්වාමීන් වහන්සේ එහෙම අදහසක් නෙවෙයි මම ළඟ තියෙන්නේ මට මේ සරුවච්චන් වහන්සේ ජීවත් සමයේ කාලය තුලම නිවන් දකින්න නැත්තම් කියන අදහස ආව ඒ නිසා මම නිතරම ධර්මයේ මෙනෙහි කරමින් නිතාම නිසද්දව හිමීට වැඩ කරමින් මම කුටියටලා භාවනා කරා ඒ නිසා මට මේ මේ වට පිට තියෙන සංවිධාන මොනවාක්වත් මම දන්නේ නැත්නම් මම හරියට ගියේ නැහැ ඒක තමයි අනිත් පිටසට තේරෙන්න පටන් අරගත්තේ මේ ස්වාමීන් වහන්සේට කරාරින්නවක්වත් ධක්මක් නැතිකමටත් මේ ධර්මයේ අනුයුක්ත වීම නිසා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සර්වචනාංශයේ අන්තිම ජවනිකාවෙදිත් මතක් කරා මං කෙරේ යම් කිසි කෙනෙක් ගෞරවයක් කරනවා මෙන්න මේ ධම්මාරාම වගේ කටයුතු කරන්නේ ඔය උඩ දාන ඔය ගිජ්ජි වලන ඔය පෙරහැර කරන කිසි කෙනෙක් බුද්ධ පූජාවක් කරන්නේ නැහැ ඔකේ බුද්ධ පූජාව නම් සමතමගේ සීල සමාධි ප්‍රඥා අනේ ਸਰවඥාන්සේ පිරුණම් පාන්න ඉස්සලා මම මේක කරගන්න ඕනේ කියලා කටයුතු කරනවා මේක තමයි බුද්ධ ගෞරවය. ඒක නිසා මේ සම්මාරාමතාවයේ අතහරින්නේ නිකම්ම නිකන් හිස්ව නෙවෙයි. කසාරාමතාවයේ අතහරින්නේ නිකම්ම නිකන් හිස්ව නෙවෙයි. ඒ වෙනුවට යමකින් පුරවන්න ඕනේ. පුරවනොත පුරවනොත පුරවනකොට ඒ පුද්ගලයාට අර ප්‍රපංච වඩන ධර්ම අයින් වෙලා නිප්‍රපංච ධර්මයි. හිත නිතරම එල්ල කරගන්න ලද අරමුණක. ඉඳගෙන නම් ආනාපාන භාවනාව. ඇවිදින්න වෙනවනම් සක්මන් භාවනාව. එදින්න වැඩ කරනවා නම් සතිය පිහිටවීම. ඊටික කරගෙන යනකොට අනිත්‍යව අඩු වෙන අඩු වෙන හිස්තන මේ සත්‍යයෙන් පිරෙනකොට තමයි අන්න අර ප්‍රපංච ධර්මයන්ගේ හික්මීම. නැත්තම් අනුශේධ ධර්මයන්ගේ යම් කිසි විදිහේ හික්මීමක් ඇති කරන්න පුළුවන්. ඒ වෙනුවට පුද්ගලයා හැම වෙලාවෙදීම තව පොඩ්ඩකින් මම මැරෙනවා. තව ටික තාවදී සර්වඥාන්ගේ පිළිවන් පාන. ඊට ඉස්සර වැඩ කරගන්නවා. මම තව ඉස්සරහට එන්න හොඳ කාලයක් නෙවෙයි. මට වෙන්නේ වයසට යනවා. මම ලෙඩ වෙනවා. ඒ නිසාම ඉක්මනට කරගන්න ඕනේ කියලා නිතරම මරණ පිළිබඳව කෙනක් කෙනක් පාස බෙදෙමින් පවතින මේ දේ පිළිබඳව සම්පූර්ණ අවදි භාවයේ ධාතු මනස කාර්යයේ ධිට්ඨි විසුද්ධියට එනකොට ඒ පුද්ගලයාට හැම එන චිත්තක්ෂණයක්ම සතිය පිහිටීමේ ක්‍රමයක් මිස ආගමක්වත් වෙන මොනම දෙයක් අතරයි. ආනේ තත්ත්වයටපත් වෙච්ච මිනිසයා මරණයට බොහෝම සූදානම්. එතකොට යාගේ මරණය භද්‍ර මරණයක් වඩපත් වෙන බව සාර්ථක සාගේ සඳහන් කරලා තියෙනවා. අන්නේම භද්‍ර මරණයක් වඩ මරණ මොහොතදී නම් මොකක් කරන්න බෑ. මරණ මොහොතදී නෑදෑයෝ ඇඬුවට වැඩකුත් නැහැ. අපි ගිහිල්ලා ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට දැම්මට වැඩකුත් නැහැ. මොකද ඒ වෙනකොට අර වේග කැවිලා ඉවරයි. ඒ වේගي ඔය වගේ මේ ඉන්ජෙක්ෂන් එකකින් වරුන් දොස්තර ලඟ වුණාට අක්කත් නෑදෑය වැඩේට අක්කත් නැතර වෙන්නේ. ඒක නතර කරන්න අවුරුදු ගානකට කලින් වැඩ පටන් ගන්න ඕනේ. මේ පිටින් නතර වුණත් අර ප්‍රපංච ගමන ඉතාම වේගයි. ඒක නිසා ධාරිපුත්තු සාණන්ගේ දිගින් දිගටම දිගින් දිගටම මතක් කරන්නේ කය, වචන, හිත කියන මේ තුන ක්‍රමානුකූලව අඩු කරන අඩු කරන යන්න පටන් අරගත්තොත් හත් අවුරුද්දක් ඇතුළත පැහැදිලිවම එතුණීම වෙනසක් දැක ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් කැමති නම් භද්‍ර මරණයක් භද්‍රෝ කාලක්‍රියාවක් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා න කම්මාරාමෝ හෝති කම්මරතු න කම්මාරාමතං අනුයුක්තු න බස්සාරාමෝ හෝති බස්සාරතු න බස්සාරාමතං අනුයුක්තු අරකෙම අනිත් පැත්ත විතරයි. හැබැයි මේකේ නොකිය විචාරයක් තියෙනවා ඔන්න ඔය කම්මාරාමතාවේ නොකර ඉඳන් අනිවාර්යයෙන්ම සතිමත් වීම. තුන් ඉරියව්වේ සතිමත් වීම නැතුව කවදාකවත් ඒ නිසා මේ වගේ භාවනාවන් ධ්‍යාන මේ වගේ බණ කියවිලා මේ වගේ භාවනාවට යොමු වෙච්ච වෙලාවක අර මේ කම්මාරාමතාවේ නැවත කරන්න කිව්වට ඒක කවදාකවත් ඇහෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. කලෙමුණින්නවල කියන වෙලාවක වතුරක් කරුවා. නමුත් දැන් අපට තේරෙනවා නම් ඇයි මෙච්චර උත්සාහ කරලා භාවනාව හරියන්නේ නැත්තේ? මොකද අපි ළඟ අර මේ සතිය පිහිටවීම සඳහා ඉඩක් ගන්න අතට ගත්ත කර්මාන්ත ටික කාලන්න වෙනවා. පෙළඹිච්ච එළඹිච්ච කතාවක් නොකර ඉන්න බලන්න වෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගියාම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කල යුත්තක් නෑ උතන. සම්මා වාචා කියලා කියන්නේ කතා කරන්න වෙලා තියෙනවා නමුත් සම්මා වාචා කියන හික්මීම ගැන හිතලා වචන කතා නොකර ඉඳලා පුරුදු කරලා තියෙනවා. සම්මා සම්බන්ධ කියලා කියන්නේ කල යුත්තක් නෙවෙයි. අනිවාර්යයෙන්ම කරන්න තියෙන වැඩ මේ සීලයක් ගැන හිතලා නැත්නම් හික්මීමක් ගැන හිතලා නැත්නම් වේගය අඩු කිරීමක් ගැන හිතලා ඒක නොකර ඉඳලා සම්මා සම්බන්ධය පුරුදු කරලා තියෙනවා. සම්මා වායාමයේ පුරුදු කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන තැනදී කය වචන හික්මීමක් කරන්නේ නැහැ. කලින් කරන එක ආනිසංස දැකලා තියෙනවා නම් අන්නේ ආනිසංසයිත හිත අවසාන මොහොතදී ඇවිල්ලා තමයි සතුටක් ඇති කරලා දෙනවා. මට පුළුවන් වෙලාවදී මම කතා නොකර ඉඳලා තියෙනවා. මට පුළුවන් වෙලාවදී මම ක්‍රියා නොකර ඉඳලා තියෙනවා. මට පුළුවන් වෙලාවදී මම මේ බාහිර කාම ලෝකයේ සඳහා වෑයම් නොකර ඉඳලා තියෙනවා. අන්නේ ඒක චෛසික ධර්ම වශයෙන් සීල ශික්ෂා සම්පූර්ණ කරනවා. ආනීකටයි මේ සත්‍ය අවශ්‍ය කරන්නේ. ඇත්තටම කියනවා ලෝකේ තියෙන පින්කම් දෙයරම අපි කරන්නේ ඔන්න ඔය ටික කරන්නේ. නැත්තම් පිනක් කියලා ඇති පිනක් නෑ මේ ලෝකේ. පව නොකර සිටීමයි අවශ්‍ය කරන්නේ. ඒක හොඳම දේ තමයි ඒ කතාව පිළිබඳව අඩු කරන එක. ඒ වගේම <clears throat> රණසංගනිකාවගේ දේවල් අඩු කරන එක පැහැදිලිවම පුද්ගලිකව ගන්න පුළුවන් තීන්දුව. ටික ටික ටික ටික ගන්නකොට ගන්නකොට නම් ලෝකයෙන් බැලුම් අහන්නේ. ලෝකයට එන ඉස්සර වගේ දැන් අපි චෙක් කතාවට එන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් මේ තරහ වෙලාදෝ නානාත්මකාර දෙලිසයික ඇඟට නොදැනෙන්න හිමීට කරන්නේ ආනේ හිමීට කිරීම සම්බන්ධයෙන් මට ගියත් ඒ කාලේ ජීව උපදේශ පිළිවෙල මට මතක් කරන මට හරි සතුටක් ඇති වෙනවා ඒ මොකද මම සම්පූර්ණ සියලුසියක් සම්සුනේ නෑ ඒත් වැඩි ගහ ගන්න නැතුව හිමීට හිමීට හිමීට හිමීට හැලීම සිද්ධ කරා චාලුවන්ව හරලා දැම්මා පහටි වලට යන්නේවා මස් මාළු වන්නේවා සිගරට් බලන හැමීට මේට හැලුවේ. ඇඟට තේරෙන්නේ නැති වෙන විදිහට කාටවත් කියලා නෙවෙයි සිල් සමාදන් වෙලා නෙවෙයි ටික ටික ටික අහලා යනකොට ඉතින් ගිහිල වැඩක් නැහැ නේ පිටරන් ගිහිලා පාටියකට ගිය කියලා ගන්න දෙන්න මොකද ඔය ගෝවා ටිකක් කන්න කොයිලාල ටිකක් කන්න පාටියකට යන්න ඕනේ. ඊගෙදර හිටියත් හම්බ වෙනවා. ඕකේ දෙයක්. අපිට ලෝක සැලකිල්ල තිබුණොත් තමයි කුකුල් කාසයක්වත් හම්බෙන්නේ ගොත් තමයි ඉතින් ඔන්න අපි පෙළ වෙන්නේ. අර ඒව නැති කරනකොට ඒව නිකම්ම හැදෙලා තියෙනවා. ඉතින් අන්තිමට කියන ආපෝ මනුස්සර කතා කරලා වැඩක් නැහැ. වානම්මනම් බන කතා කරන නිසා කිල්ලේකට එන්නේ කියලා. ඒ ඔක්කොම හරන්න බඩගන්න. ඉතින් ඒක ගානකට ඉපස්ස ගන්න දැනගන්න. කවදාකවත් අම්මලා අපිට කියලා දෙන්නේ නැහැ තාත්තලා කියලා දෙන්නේ. ගුරුුරු කියලා දෙන්නේ නැහැ. ඒකට ඉන්නේ ක්‍රමේ දැනගන්න. ඒකේ කරපු ඇත්තෝ ආශ්‍රය කරගෙන මේ දේ කරන්නේ සුභාවනාවෙන් නම් ඕක කරන්න බෑ. මෙව පිළිබඳ සාමාන්‍ය බුද්ධිය නැතුව කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි මේ වගේ දෙයක් දවසකින් දෙකකින් කරන්න බෑ. බොහෝ කාලයක් අගතුව සැලසුම් කරගෙන ටික ටික ටික ටික හරන්න ඕනේ. මොකද අවුරුදු 50 40 වෙනනට පස්සේ කොහොම කරත් හැලෙනවා. ඒක අහන්න දෙයක් නෑ. ඇස් දෙක ඉන්න ඉන්න ඉන්න නොපෙන්න පැත්තට යනවා. කන් දෙක නොපෙන්න පැත්තට යනවා. නාසයේ කඳුළු නොදැනී යනවා. දිවට රස නොදැනී යනවා. කයට පහස නොදැනී යනවා. ඉතින් අපි ඔය තියෙද්දිත් ඕකට ඇප් දෙකට කන්ටැක්ට් ක්ලාසක් දානවා. කන්නට හියරින් එකක් දානවා. හමත ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඕ කොච්චර පොරොප්ප ගැහුවත් කොච්චර කුණ්‍ය ගැහුවත් කුණු වෙලා රැකිරෙන්න ගියාම අලිම අජුවයි. ඊට මෙන්න ලෑස්ති හොඳම වැඩේ තමයි මේක ස්වභාවයි. ඒකට මමත් ලෑස්ති වෙනවයි කියලා භාවනාව කෝක වෙතත් මරණයට සූදානම් වීමක් වශයෙන් මේ දිලාගෙන යන එකට ලෑස්ති වෙලා කටයුතු කරනවා නම් අනිමස් පහිතා වැඩි පරිසරය කියලා දෙන්නේ නැහැ හිත කියලා දෙන්නේ. මම අවුරුදු 40 වෙනකොට ඥානාරාම සාන්තේ වැඩ හිටියා. කොමරය 10ට විතර භාවනා කළ යන ගමන් ස්වාමීන් වහන්සේට වන්දනා කරලා යනවා. මේ සතතු බලලා ඉන්දියාවට පස්සේ මම ජීවන්දනා කළ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මම කුටියට වයින්නා කියලා සම්බන්ධ වෙලාවදී හොඳ හොඳ දැන් ඉතින් මේ වැඩ හොඳක් පය වෙලා තියෙන වටිමු කිය. මම ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ මට අද 40 සම්පූර්ණයි කිය. ආ කිව්වද එහෙනම් තියෙන ටික රැක ගන්න බලන්න ඉන්නවා ඔච්චර තමයි කිව්වා. ඊට පස්සේ වැටෙන එක තමයි වෙන්නේ. හැබැයි 60 වෙනකම දැන් මට යන්නේ 55 කලසේ තාම හිතේ දිනවා ඒ කිව්වට මගේ නම් තාම පේනවා. තාම මට කන ඇහි ඇතුලෙන් මොකන්ද කියන ඔය කිව්වට එහෙම වෙන්නේ මේකට පුතාම කන්නරි දාපන්, දත් දාපන් කියලා එන ගතියක් තියෙනවා. ඔන්න ඔය දෙක අතරේදී ඒ වගේ ඒ පිටින් අපි මොකු ගහන්න යන්න යන්න යන්න ඒ ප්‍රපංචරාමතාවයේ හිතේ. නමුත් මම කියන්නේ මේක එකවර කපන්නේ කියලා. මම කියන්නේ ටික ටික ටික ටික අඩු කරන්න කොච්චරද කියනවනම් ඇඟට නොදැනෙන්න කෙරෙන්න ඕන. හොඳ ලක්ෂ දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් ගියරක මාරු කරන්න ඕනේ පැසෙන්ජර්ස්ලාට අහු වෙන්නේ නැති වෙන විදිහට. සංකීර්ණ දැනට ගියර එක මාරු කරන්න පුළුවන් තාම දක්ෂයි. අන්න ඒ වගේ මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිතරාමතා වගේ දේවල් හිමීතිමිට හලන්න පුළුවන් නම් භාවනාව කියන්නේ එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ අනුව ලැබෙන ආනිසංස ඵලයක් තමයි භාවනාව. නැතු භාවනාවේ යෙව්ව කරන්න හදනවා නම් ඒ නෑ ඉතින් කන් හැන්දේ කුඹුරු කරන්න හදනවා වගේ ඒක කරන්න බෑ. කන් හැන්දේ පුළුවන් කනේ තියෙන කරන්ට් එක ගන්න විතරයි. කුරුළු ගොඩන වගේ වැඩ කරන්න බෑ ඒකේ. ඒ නිසා මේවා සාමාන්‍ය බුද්ධිය සාරිපුත්‍ර සංඝ එකතු කළාට බුදුරජාණන් වහන්සේලාගේ සාරිපුත්‍ර සංඝයෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි ඒක සාමාන්‍ය බුද්ධිය. ඒක නිසා යම්ම වෙලාවක අපි මේ ප්‍රපංච වැඩෙන ඒ වගේම සංගණිකාව, ඝන සංගණිකාරාමතාවේ, වස්සාරාමතාවෙන් තමයි වැඩෙන වැඩ කරා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි ඇවිස්සොත් අපි ඇවිස්සෙනවා. අපි නතර කරන්න බැරුවොත් අපිත් නතර වෙනවා. අඟුලිමාල දැක්කම පස්සේ බුදුහාම මොකද කිව්වේ? මේක මන් අතර වුණා පුළුවන් නම් අත කරපන්. අත්‍යවශ්‍ය බෑ. විවේකී ගත්තා පස්සේ නැත කරන්නේ. එදාට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල සෑම සාහතරයකම සෑම ශිල්පිකම සෑම දෙයකම අපි කිරුවේ මේක වේග කවණ එකනේ. නැත කරන්නේ කියලා තමයි තේරෙන බණ අරගන්නේ. අපි මුණ තරම් වැල් ගැටවිලෝද. අපිට කොන්දක් නැහැ. අපිට පෞරුෂත්වයක් නැහැ. ඒක වැඩි කරන ගත්තම අපිට දක්ෂකම් තියෙනවා. නතර කරන්න කියලා තමයි තේරෙන්නේ. ජෝයකවර මරණයේ සිට වෙනවට වැඩිය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අඩු කරන ඥාන ඒ කාන්තේම අර ප්‍රපංච රාමතාවේ නතර වෙච්ච ඉතාවේ තමයි ඔය කියන ටෙන්ෂන් එකයි ඔය කියන අසහනේ නතර වෙන්න පටන් ගන්න. එත්තකම් මොන බේදුවත් කොයි දේ ඉලුවත් මේක එකතුවක් තියෙනවා. ඒක නිසා ආධ්‍යාත්මික ගමනක් ගැන බලාපොරොත්තු වෙනවා නම් මේ දැන් කියනවා වේගෙන් නතර කරන්න යන්න එපා. නමුත් මතක ගන්න කවදාවත් නතර කරන්න වෙනවා. ඒ දේ කරන්නේ නැතුව භාවනාවේදී ප්‍රධාන මාර්ගඵලයක් එහෙම නැත්නම් ඔය සමාධියක් ගන්නවා කියන කමාරුයි. එකවර ගත්තත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ගේ අර නතර කිරීමේ වේගය තොඳට දැනගෙන තියෙනත්තු. ඉනහ යමක් කරන එක නෙවෙයි ජීවිත දක්ෂකම පුළුවන් නම් නොකර ඉන්න එක. ඒකයි බුදුරජාණන්ගේ මහානකම. ඒකයි මේ අරණ්‍යගත වීමක්. ඒකයි රුක්ක මූලගත වීමක්. ශුන්‍යාගාරගත වීමක් ගැන කතා කරේ. ඉතින් ඒක හැබැයි කවදාකවත් කාටවත් පටවන්න යන්න එපා කාටවත් කියන්න යන්න එපා. අවශ්‍ය වෙලා තියෙන තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය මට වැඩ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ කවෝරනම් නැත කරන්න පුළුවන් ශක්තියක් තියෙනවත් ඕන. ඒක නැත්තම් අපිට වාහනය වේගය සීමා කරගන්න බැරුව යනවා. ඒක නිසා අපේ ධම්මාරාමතාවයේ වැඩෙනවනම් මුදුවට මතක තියාගන්න ඒ හා සමානව කම්මාරාමතා බස්සාරාමතා නිදාරාමතා අඩුවීමක අවශ්‍යතාවයක් තියෙනවා. කරන්න බෑ ධම්මාරාමයට වැඩිවීම ලැබෙන ආරසංසක් තමයි ඒක. ඒක නිසා යෝපපංච මනියුත්තු පපංචාවේ රතෝ මගෝ යම් කෙනෙක් මේ ප්‍රපංච කිරීම අගය කරනවා නම් ඒ ප්‍රපංච වල අගය කරනවා නම් කවදාකවත් ධර්ම පිළිගන්නේ නැහැ කියනවා. මනසෙන් අපි විවිධාකාර රුචි අරුචිකම් දේවල් කල්පනා කරමින් වේගමවනවා නම් කොහොමද භාවනා කියනම කරන්නේ? අත්‍යවශ්‍ය කරලා තියෙන මේ ඇති කරන Java කැවීම, ඇති කරන කුප්පණ ගති අඩු කරුවොත් නම් භාවනාවෙන් නැතර කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විදියට ආදීනව පැත්ත පෙන්නලා ආනිසංස පැත්ත සඳහන් කළා කියනවා යම් දවසක මේ ප්‍රපංච පිළිබඳව හිතේ ඇතිවෙනා මේ අතුලත කතාව නතර කරනවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය නැති කරලා තියෙන ලේසිම ක්‍රමය කියන්නේ. දැන හෝ නොදැන අප තුළ මේ හිත වේග කැවිලා තියෙනවා නම් එතන තාමත්ම දැඩි මම ආයනයක් තාම දැඩි සක්කාය දිට්ඨියක් පවතින. ඒක සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි කායික වාචසික ක්‍රියා නතර කරලා මානසික ක්‍රියාවල සමානුපාත අඩුවීමක් ඇති වෙගෙන එනකොට මේ ලෝකෙන් බැලුව ඇහුවත් මමගේ ජීවිතේ වේග කවර හැටි දන්නවා මමගේ ජීවිතේ නතර කරන හැටි දන්නවා කියලා ඒ මනසේ වේගයෙන් තමයි ප්‍රපංචරාමතාවයේ ඇති වේගයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ඇත්තටම අප තුළ සදාචාරය ඇත්තටම අප තුළ හික්මීමක් ඇත්තටම අප තුළ මේ පාලනය සංවරයක් ඇතිලා කියලා කියලා බලන්න මේකට මොන්නම උපකරණයක් කරන්නේ කාටවත් පේන්නේ නැති අපිට හොඳට මේක අවසගෙන අවසන් නැති කරාගේ පෙන්නගෙන ඉන්න පුළුවන්. ඒක අපේ හිත දන්නවනේ. ඒක අවංකව භාවනා පිළිබඳ සැරසෙන පිළිසක් ඉන්නවනම් කම්මා කරලා. මගින් අලුත් මට කියන්න තියෙන්නේ මේ කම්මා රාමතා නිද්දා රාමතා ආදී ක්‍රමයෙන් අඩු කරලා අඩු කරන යනකොට එතන එතනම සාන්තියකුත් දැනෙනවා. ඒක රක්ණය කරන භාවනාවේ පැහැදිලි සමතයක් එකලාශයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ විපස්සනාවේදී ඒ සත්‍ය පිහිටීමේ තමන්ගේ මේ ජීවිතය ඇතුළත නැත්නම් තමන්ගේ ජීවිතය ළමන වග කියන්න පුළුවන්. මට මේ දුක ඇවිල්ලා තියෙන්නේ මම විසින්ම අවශ්‍යගත දෙයකින් කියන එක තේරුම් ගත්ත දවසේ. ඊට පස්සේ හික්මීම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්න මේ කොච්චර අමාරු සංනිවේදනයක්ද මෙතන තියෙන්නේ. අපි සත්‍ය සොයාගෙන ත්‍රිවේගෙන් දුවනවා. නමුත් මේ සත්‍ය වැඳ පලාගෙන ඉන්නවා අපි වේඩිය නැත කරනකම්. ඉතින් අපි සත්‍ය ගෙන්දෙන්න ඈත් වෙනවා. ඒ කේන්ද්‍රාපධාරි බලයක් මෙතන තියෙනවා. මේ වැඩ නතර කරලා නතර වෙච්චා. එතන තමයි සත්‍ය තියෙන්නේ. ආනාපාන හුදුටුවම නතර වෙනකොට අපි සත්‍යයට කිට්ටුයි. නමුත් ඒකට අපි කලබල වෙනවා. ඒකට බය වෙනවා මේ මොකද උනේ කියලා. ඒ ප්‍රපංචයන්ගේ නතර වීම වෙනකොට අර ප්‍රපංචයන් අගය කරපු හිත ප්‍රේක කරාට දුකු තිගැස්මක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නැති කරන්නයි මේ සාරිපුත්තු සාන්ති මතක් කරලා දෙන්නේ. භද්‍රමරණයක් හොඳ කාලක්‍රියාව සිදුවෙන්න නම් හැම වෙලාවෙකම අපි ළඟ එතිරිඟ තද කරන ගතියයි. ඉන්දිය සංවර කරන ගැතිය. ඇහි කනේ නාසයේ දිවි ඇති වෙන සෑම ක්‍රියාවලියක් තියා බලන ඉඳලා මේක මේ කිල්ලවරක් කරන්න බැරි අධික වේගයෙන් දුවනකොට කවදද මම මේක නතර කරන්නේ කියලා පුළු පුළුවන් හරියේ. කායික වාචික වශයෙන් නතර කරන්න පුළුවන් නම් ඒක තමයි සක්කාය දිට්ඨිය වැඩිීමේ ලේසිම ක්‍රමය. මේ බුද්ධයායතකොට මරණය විතරක් නෙවෙයි නැත්නම් මරණයක තියෙන බද්ධ ගැටි විතරක් නෙවෙයි අමුණියච්චටපත් වෙන මොන ශක්තියකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ සූත්‍රය ඇහුවට පස්සේ මම කීප වතාවකම තමයිලාට මාළගේ වල්වලත් මම මෙහෙම කියලා බණ කියලා කියනවා. ඒකත් බණ මැරෙන්න කියන බණක් තමයි ඇත්තටම ජීවත් වීම සඳහා කළ යුතු බණ. ඒ නිසා හැම කෙනෙක්ම මග බලා ගන්න ඕනේ හැම යන්ත්‍රයකම ඇක්සලරේටර් එකකුත් තියෙනවා බ්‍රේක් එකක් තියෙනවා. ඇක්සලරේටර් එක පාගන ගියොත් බ්‍රේක් ගන්නට වෙනවා. අද ඇක්සලරේටර් පය අයින් කරලා ඒක කකුලෙන් දෙකම කරන්නේ එක්ක බ්‍රේක් එක ඇක්සලරේටර් එක. නිසා අපි ඇක්සලරේටර් එක පාගන එකයි මෙතනදි කරන්නේ. හැබැයි මේකෙදින් ඔය සමාජ සුබ සාධනීය අභිවෘද්ධිය ප්‍රගමණය වගේ දේවල් කල්පනා කරන්න නැත්තෝ පැහැදිලිවම කියාවේ මෙහෙම කියොත් එහෙම <clears throat> මේක දුවන්න බැරි වෙයි කිය. නමුත් අපි කොච්චර දඟලුවත් ඊර පායන්නේ නැගරීදීම තමයි. අපි තාතමයි කියලාක වමෙන් මේ බටහිරින් පායන්නේ. ඒ නිසා අපි මේ ලෝකයා දුවන දුවිලි දුවලා අපේ ඉස්ස ගිහිලා අපිට ආරම්භයක් ලැබෙන්නට වැඩි මේ බුදුරජාණන් වහන්සේ කියන දේ සත්‍යද කියලා බලන අනුමානේ කෙටි කාලයකට දීර්ඝ කාලයකට මේක නතර කරලා ඇති වෙලා තියෙන මේ සාන්ත සුන්දර භාවය යන්තම් හරි අත්දැක ගන්න පුළුවන් නම් ඒ පුදුලේ ඇත්තටම ගොළු වෙනවා කියා ගන්න බැරි සත්‍යකමක් වෙනවා නමුත් අර තමන් විශේෂ තමන් බලාගෙන පැවිදි වෙච්ච සහෝදර පිරිසට බලලයි මේ සාරිපුත්‍ර සාංශ මතක් කරන්නේ පංචක මරණයක් හෝ පංචක කාලක්‍රියාවක් සඳහා නම් මේක නැත කරගෙන නැත කරගෙන යන්නේ කියලා. ඒ නිසා අපි මේක පැහැදිලිවම තේරුම් අරගන්න ඕනේ. අපි භාවනා වාතාවරණයක් ඇති කරගන්න ඕනේ. අපි ඉන්න තැන මේ අධික වේග වැඩ එක්කෝ අඩු වෙන්න ඕන නැත්නම් අඩු වේග තියෙන තැනකට යන්න ඕනේ. ඒ නිසා මත්තර තියෙන භාවනා වැඩ පිළිවෙලට කලින් සීල දෙනාම විශේෂයෙන් මේ සම්මාද වෙලා ඉන්නේ සියලු දෙනාම අහන සියලු දෙනාම මතක තියාගන්න ඕනේ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි පුළුවන් තරම් නැවතිලි විස්රාමිකව වැඩ කරන්න ඉගෙන ගන්න නැතුව භාවනා කරලා විසක් මේක නතර කරන්න බෑ ඒක නිසා තමන් අගය කරනවා නම් ආඩම්බරයක් වෙනවා නම් මේ සීලයෙන් හිත සමාධියට නංවන්න ඕන සමාධියෙන් ප්‍රත්‍යාවට ඒකාන්තයෙන්ම අර මූලික කායික වාචික ක්‍රියා පිළිබඳව හැඩගැස්ම තම තමන්ගේ බලකීමක් පාඩපත් කරගත්තොත් ඒක බොහොම ඉක්මන ප්‍රතිඵලගෙන දෙයක්. ඒකේ අතිරේක ප්‍රතිඵලය තමයි භාවනාදී සමාධිය. ඉලකච්ඡන්ත සමාධිය ඇති කරගන්න පුළුවන් ශක්තිය. ඉතින් මේක මරණයෙන් විතරක් නෙවෙයි මුළු සංසාරයකම සිට පාඩමක් මේකේ තියෙන්නේ. එච්චරම හිත් ගන්න සුළු ගැටයක් නැහැ පණවිදී. ඒ වුණාට ඉතින් අපි අපි මේවා සාකච්ඡා කරන්නේ නැතුව කාට කියන්නද? ඒ නිසා මට ඉස්ලාද දවස් හැන්දාවට මේක මේ මාත්‍රකාව විදිහෙන් තියාගෙන ධර්මය දේශනා කරත් හොඳයි කියලා මම මේ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් තමයි මේක දේශනා කළේ මම හැම කෙනෙකුටම ආරාධනා කරනවා තම තමන්ට තියෙනවනම් පෞරුෂත්වයක් තම තමන්ට තියෙනවනම් මේ ධර්මය ඇත්තටම පුරගා බලාම බැලීමේ කුසල ඡන්දය ඒ කුසල ඡන්දය තන්නිකර භාවනාවේ දක්ව ගන්න නැතුව මේ කියනා වූ කාරණා හයට ටිකෙන් ටික ටිකෙන් ටික යොදවනවා නම් Tamanට ප්‍රතිඵල දැක් ගන්න පුළුවන් වෙයි පිරිසට ප්‍රතිඵල දැක් ගන්න පුළුවන් වෙයි ස්ථානට නම්බුවක් වෙයි අපි මේ එකතු වෙච්ච ඉතින් ප්‍රෝජනක් වෙයි නිසා සියලු දෙනාට ඒ ඒ වේග අඩු කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාව ප්‍රබල වීර්ය සති සමාධි ප්‍රඥා ධර්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම භද්‍ර මරණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට විරුද්ධ අත්‍ය ඉන්නවද මම දන්නේ නැහැ මේ බණ කතාවට ඒ නිසා ඉන්නවනම් මම කැමතියි මේ කිවිසුකලීසු දෙයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න හොඳයි කියලා. සම්පූර්ණ ඒක. ඒක කර්මපත 10න් එකක් තමයි බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරස වචන කියන එක. ඒකේ හිස් වචන තමයි තාමත් ඇඟට නොදැනී සිද්ධ වෙනදී අපි ගණන් ගන්න තියෙනදී. ඒ නිසා වචන කතා කරන දිවුවාම ඒක සාමාන්‍ය හිතන් තියෙන රතෙක් මරන ලාංග දාගත්තාම හරි. ඒක උඩ කොච්චර ඇඟ හිරවටුනද? මේ කතා කරන හැම වෙලාවකම ඒක අර්ථයක් නැති වචනයක් නම් සතෙක් මරන ගානකට හොරකමක් ගන්න කාමයේ වලට දැසින ගානකට කර්මපතයක් වඩපත් වෙනවා. ඒකකොට මේ ඇහිමේ සංඛාරයෙන් ගොඩ එන්න බැරි කියන එක තේරෙනවා මොකද අපි ඒකට වැඩි සලකන්නේ අපි හිතන ඒක ප්‍රශ්නයක් නෑ හොඳට දන් දෙනවා නම් හොඳට සිල්ලා කියනවා නම් හරියයි කොයි සිල්ලා කියනවද කියලා මේ වගේ තැනක දෝරේ ගලනවා නම් කොච්චරකින් ඒක පුරවන්නද අපි මේ වෙන පින්කම් කරලා ඊට වැඩි හොඳයි ලෝක කරාලේ පරියන්ඛයක් පැයක් ඉන්නකොට පොඩ්ඩක් කල්පනා කරන්න අපි කර්මාන්ත නතර කිරීමකින් පැයක් දිනුව කරනවා. වචන කතා නොකිරීමකින් පැයක් දිනුව වෙනවා. පොඩි හිල්ලමත්. අපිට ඕනේ නෑ ධ්‍යාන භාවනාව. අපිට ඕනේ නෑ මේ අරමුණේ සමාධිය. අඩු ගන්න හිල්ලෙන්න පෙළෙන දෙක තැනක ඉන්නේ. අඩු ගන්න කතා නොකර ඉන්නේ. ඉතින් ඕක දවසකට බෑ හත අටක් කියනවා නම් මොනතරම් ඇතුළත විප්ලවයක් වෙයි කියලා හිතනවාද ප්‍රපංච පිළිවෙල. අපිට සමාධිය නොවෙන්න පුළුවන්. අපිට අරමුණේම හිත ඉඳගෙන ඉන්න බෑ නැති ඉන්න පුළුවන් අඩු ගානේ. ඉඳගෙන ඉන්න එක. වේගය අඩු කරන එක. පොඩි සිල්ලමක්. ඒක නිසා කියන්නේ මේ භාවනා කියන මොනවා නැතත් එළබුසාන්ති ඉන්න කාලේ කියන මේකයි වෙන මොනවා කරන්නේ නැත්තම් අරණියකට කියලා බුද්ධිය ගත්තා සන්තෝෂයක් කියලා. ඊට පස්සේ මේ තාත්තගිලා කියනවා බුද්ධියන්ගල නැගිටින්නත් හොඳ අරණියම තමයි. ඇගින්නකට අරණියක් දකින්න තියෙනවා නම් ඇත්ත දකින්නකොට කිසිම සැලසුමක් ඉදිරියට එන්නේ නැහැ. ඉතින් මොකක් තරකොටයක් වගත්තා කාවා වතුර තැනක වතුර ගිහුවා පුදිය ගත්තා ඉවරයි. මේ හතරක් දේවල් දකින්නකොට කටු ගේවා. පුරුදු කියලා නේද ඇහුවා. මේව කියන එක හොඳ නෑ මොකද ගියත් අන්න වෙන විකල්පයක් නැති නිසා. මට විකල්පයක් තියෙන නිසා මට නම් නිතරම කල්පනා වෙනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ. ඊළඟට කවු පරිප්පක් වගේ මට දෙන්නේ. එහෙම නොවෙන්න කටයුතු කරන්න කියන එකයි මම ඉල්ලා හිටියේ. ඔක්කොම බලන්න ඔක්කොම පිනක් නැහැ. ඒක පිළිබඳව මම තර්ක කරන්නේ නැහැ. නමුත් පුළුවන් නම් කරලා බලන්න කියන එක අභියෝග කරන්න පුළුවන්. විවේක ස්ථානවල මොනවක් කර නැතුව එල්ලෙන පෙල්ලෙන නැතුව කතා කරන එකෙන් ඉන්න බෑ. පොඩි පුංචි පිනක්ද විදිනේ කියන්නේ. විශේෂම භාවනා කරන වෙලාවක එක්කෙනෙක් ශබ්ද කරන වෙලාවක ඒක කොච්චර කැපිලා පේනවද ඇඟට මේ මේ බුද්ධිලෙක් මේ මේ වගේ තැනක විවේකේ දන්නේ නැතිව වෙච්චාම ඒක දෝෂයක් නෙවෙයි නේ මනස පුරුදු කරලා තියෙන ක්‍රමය අපි මොකද කරන්නේ ඒ නිසා නිතරම මතක තියාගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. අඩිය තියෙනකොට මේ පොළව හෂෝ. අඩිය තියෙනකොට ගින්න යාල දිගුරුම් කාලේ හෙල්ලුම් කාලේ ඉන්නවා. ඒක සැලකිලිමත් වෙන්න පුළුවන් අපි කොච්චරක් කරන්න තියෙන වැඩේ ගැන බලනවාද තියෙන පය ගැන බලනවාද ධර්ම කතා කරන්න ගියාම අපි අදාළ බුද්ධිලයට ඇහෙනත කතා කරන්නේ එහෙම නැත්නම් අර හැංගුම් ප්‍රකාශ කිරීම සඳහා ගිරියුප් පගන ගහ ගන්නවා කියන. සමාන්තික නැත කරන්න බෑ. ඒ නිසා ඒක පුරුදු කරන්න හොඳම වැඩේ තමයි ඒ එහෙජ එක දවසක් සිද්ධ වුණා මේ මම ශාලාවේ භාවනා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ තමයි කුඩට ගිහිල්ලා ගල්ලෙනක් සුද්ධ කරනවා. හතර දිනක් විතර අඳ ගන්න එන කුඩු ගෙඩි ගෙනල්ලා උදළු ගෙනල්ලා ඇද. ඉතින් මම හොඳට කල්පනා කරගත්තා ඉතින් මොකක්ද නරක වැඩක් නෙමෙයි නේ කරන්නේ ඔය කරපු දෙයක්. ආශි වේදනාවේ වුණාර කුටිය තමයි දාන ශාලාව ළඟම කුටිය. ඇවිල්ලා කතා කරලා මේ කාණේ ඒක මෙතෙන් ආවට පස්සේ කිසි සද්දයක් නැහැ නේ බාරා බොහොම විවේකයි. ඉන්දිරේ යන ගමන් මේ ශාන්ති මාව භාවනා කරනවා දැක්කා. දැකලා මේ විවේක වෙලාවට මයි ළඟට ඇවිල්ලා කිව්වා ආයතන මට කුටියට ආවට පස්සේ මට තේරුණේ වැඩමුළුවේ කොච්චර ශබ්දදනේ. හරි ශබ්දයි නෙවෙයි කියලා. මම ගදන් දුවාගේ කුටියට ආවට රෝටික තේරෙනවා භාවනා ශාලාවට ආව නම් තවත් තේරෙනවා කිව්වා වැඩි. භාවනා කරන්න කියන්නේ. ඒකට කිව්වොත් මේ ඕවාසුදු කරන්න යන්න බා භාවනා කරන්න කියලා ඉතින් හිත නරක කරගන්නවා. සමුද්‍ර කියන්නේ තියෙන්නේ භාවනා කෙරුවේ නැත්නම් මම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා පිළිගත්තේ. එතකොට තියෙන අඩු ගන්න කෑ ගහන්න නැති කියලා කරගෙන. ඒකට මේ ශරීරයට අවශ්‍ය කරලා තියෙන මවමින් ලැබෙන කිරි ටික වගේ මේ නිස්සද්දතාවයෙන් අපි මේ අමතර සුඛභෝග දැකිලා නෙවෙයි ඒකවත් දෙන්න දන්නේ නැහැ. කෑගෙන හිල්ලෙන් කෑ කොසා ගැනීම ඒක හිතලා කරන දේ නෙවෙයි. නමුත් මේ හැඟීම කවදාද යනකම් අපෙන් මේකට අවශ්‍ය පරිදි එනකම් කොහොමද හිතක් නැතර කරගන්නේ? ඒක නිසා හිතනවා මේ පණිදාරාමේ ඉන්න දවසක එක දවසක මේ පිටසට කට්ටියත් එක්ක බින්ද වාදනසි මුළු ගාම හරි සතුටුයි බින්ද වාදනයන් ළඟ ගමක කට්ටියක් කිව්වා හැතම හතරක් විතර ඇත එක දවසකට බින්ද පාත වරින්දී ඔය පාන්තර දෙකට පිටත් වෙනවා පෙට්‍රෝල් ආව කරගෙන පාන්දර යන්න ඕනේ. ඉතින් එනකොට එළි වෙනවා. පින්න පාටි කරගෙන ආපහු එන්න. ඉතින් ඒක වියට්නාම් ආම්ලුකමක් කිව්වා ඔය වැඩේට නෙමෙයි අපි ආවේ. අපි ආවේක බලන්නේ කාටවත් කිසිම වැඩ දෙයක් තින් දීතුණක් එකයි නැත්නම් එකයි බෑ. ඒකේ දේවනාවු කියන්නේ අපි අත්‍යවශ්‍ය දෙයක් වුණා යම් කියලා පසේසෝන්ෙත් ගියා. එමේ මේ මුළු දවසම ඕකම තමයි වැඩි. ඊපස්සේ ආවට පස්සේ පන්දි ස්වාමී කිව්වා අර ස්වාමී කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩක් වුණා. මගේ හිතමනාපයක් තිබුණේ නැහැ මේ වෙලාවල. නමුත් මම පිළිසිකු නිසා ගියා. ඊළඟට ඒ ස්වාමීන් කියනවා උඹට ඔය ඔච්චර හැතැම්ම හතරක් හම්බෙලා හම්බෙච්ච කැමරේක වෙලා බඩගින්නේ භාවනා කරනවා කියන්නේ. මේක මොනවා මට හම්බෙන්නේ භාවනා කරන්නේ නැත්නම් මිනිහ වෙලා කැමරේලක් කරනවා භාවනා කරන ඉවරයි. ඊට වඩා අපිට විවේකී කියලා. මොතර හිතපු වෙලාව අපේ ජීවන අදහස නෑ මේක. මේ මිනිස්සු හරි සතුටු වෙලා ඒක මට ගිහිල්ලා මේ පින්නවාද රවුමක් පෙන්නනවොත් හොඳයි. ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍ය ආගමික පැත්තෙන් බලනකොට මම මේ කියන කතා බොරු කියලා මට දොස් කියන්න ඉඩ තියෙනවා. නමුත් අද මම එකම නියත ලෝකේ ඉන්න පඬිසානන්ද එහෙම වැඩක් නෑ. ඌව කරලා අපිට අපේ වැඩේ කොහොමද කරලා ආදයක් ඉන්නේ. දවසක් වෙනවා අපට. මුදින්නේ තීන්දුවක් ගන්න. අන්න ඒක ටික ටික කරන්න කියලා මම කියන්නේ. ඒක වැඩ කරන්න බෑ. ඒක වැඩ කරුවොත් අපේ අපේ මානසිකත්වයට දරන්න බෑ. අටේල තියෙන ආගමික තුලින්නේ. නමුත් දවසක සිද්ධ වෙනවා ඉමීට මීට මීට ගිහිල්ලා නැත කරතල්ට යන්නේ. ඉතින් <coughs> දෙනකම් ඔය අර මේ මේ මේ කද ගැඹුරු සමාධියක් ඒ කියලා හිතන්න එපා. මොකද එන්න ඕන කරන පරිසරය නෑ. ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වල ඉන්නකොට උගාව පරිසර වෙලා කටයුතු කරන්න. ඒ කටයුතු කිව්වේ නැත්නම් අපි අර වෙන කාලයේ ධනෙ සුමේවය කරලා ආවට මෙතන හිත එකලස් වීමක් වෙන්නේ නැහැ. ජීඳාම කෙනෙක්ගේ මගේ කීමක් තියෙනවා. අනික් කෙනාගේ විවේකයේ සලකලා හෝ අනික් කෙනාගේ මේ පිරිසුදුකම සලකලා හෝ අනික් කෙනාගේ මානසිකත්වයේ සලකලා හෝ පොඩ්ඩක් වේගය අඩු කරලා කටයුතු කරන්න. ඒක වැඩි පිරිසකගේ අදහස වුණොත් දෙනු. සුළු පිරිසකගේ අදහස වුණොත් ඉතින් මේක මේ පශ්චාත්කාමී තේරුමක් නැති කතාවක්. අර වැඩි පිරිසට යනවා. ගෝසාව තියෙන එක අතර තමයි. ඉතින් අපි බලන්න ඕන පුළුවන් තරම් අපේ පුළුවන් ශක්තිය වල මේ සාසනේ පවතින්නේ කෑකොස්සම තුල නෙවෙයි නිස්සද්ද භාවය තුලයි. ආන්නේ නිස්සද්ද භාවයේ ටික මොහතක තමයි අපින් ඇති කරලා දෙන්න පුළුවන් නම් ඒ වගේ මේ මූලික අධිෂ්ඨාන අරගෙන මූලික කර්ම දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඒක ඇත්තට මදුපිණ්ඩික සූත්‍රයේ බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා චක්කුංච පරිච්ඡ රූපේච උපපති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති යං තං සංජානාති යං සංජානාති තං පපංචේති යං පපංචේති පපංච සංඥා සංකා සමුදාචාරයි යම්ම දෙයක් පිළිබඳ සංඥාවක් ගත්ත ගමන් අපේ හිතේ ඒක පිළිබඳව ඉතිං කල්පනා කරන්න කියන්න පටන් ගන්නවා එතනින් යාට අර ප්‍රත්‍යක්ෂය නතර වෙනවා කල්පනා වැඩ කරන්න පටන් අරගෙන අන්තිමට ගිහිලා පබගාලේ පැටලිච්ච කෙනෙක් වගේ අපේ මතිමත අන්තර හිර වෙනවා. ඒක නිසා අපි මේ ඉත ගිය තන ආදර රජ මාලිගාව සෑදී කියලා කියන්නේ අපිට යමක් හොඳ නම් ඒක හොඳයි තමයි. ඊට පස්සේ කවුරු මොනවා කිව්වක්වත් එතනම තමයි. මොකද අපේ හිත ඒක බාහිර අරන් ඉවරයි. ඒක තමයි concept reality එකේ වෙන්න තියෙන ඕනම concept එකක්. reality එකක් වලට පෙනිලා දැන් භාවනා කරනකොට හද්ද ඇහෙනවා. ආනාපාන එක දැනක කියනකොට සමහරට රූප වෙනවා සමහරට ශබ්ද ඇහෙනවා සමහරට දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තයි කියලා හිතන්න පටන් ගත්තොත් කෙලින්ම දෙයියෝ කතා කරනවා කියන්නේ. කොහොමින්ද අපි ඇත්ත මම දැකලා තියෙන්නේ. ඒ ඇත්තන පේන කියන්න පුළුවන් නේද? ඒ තරම් අර ඇහෙන concept එක reality එකක් කරගන්න. මේ නැවැදී මගේම recommendation එකට. උත්තර විභාගය කරන ඕනම හත්තිය පන්දාරාමේ. ඊට ඕනෑ කඩේ මහන්සලා එක කරේ වරපෑ හතර වාඩි වෙනවා. කිසිම කෙනෙක් කතා කරන්නේ බුදුම ආසාවකින් කියන මොකද ලංකාවේ යන කෙනෙකුට භාවනා කරන්න පහසු ගන්න නැති නිසා. ටික දවසක් යනකොට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. පිටිපස්සේ කවුදෝ ඉඳගෙන ඉනා වෙනවා. අර තේරෙනවද ඔබ මොකද්ද මේ කරන වැඩේ කියලා ඉනා වෙනවා. කාමරයට ගියාම ඇඳ උඩටත් එනවා. ඇඳම කියලා හද කරනවා. පස්සේ ඇඳේ ඉඳගෙන ගහනවල පිටුවට පොළොටයි. ඉතින් දැන් හොඳටම කුලිය හොඳයි. ඇසෙට හිටියා දොස්තරී බාහිර පහසෙච්චි බුරුම නෝන කෙනෙක් දැනගෙන ගිහින් ප්‍රතිකර්ම කරා. ඒක මොන දෙයකින් හරියන්නේ නිතරම කවුද hina වෙනවා කියලා මොකක්ද මේ කරන වීලුව කියලා. පිරිමි කෙනෙක් hina වෙනවා. ඉතින් පස්සේ අම්මයි තාත්තා මාට ඇවිල්ලා සාංශ දැන්න මොකටද පිස්සු දෙන්න ගන්නවනේ. පස්සේ මම ටෙලිෆෝන් කරලා වනිතරාකට ගෙනවනදී කතා කරා. කතා කරලා කිව්වා සායනස මේ ඔය කියන පිස්සුවක් නම් මට නෑ. හැබැයි මෙන්න මෙහෙම කෝලමක් නම් තියෙනවා. මට රද්ද වගේ ඇහෙනවා. පස්සේ විජහාට ගෙන්නවා. ඒකවල මම පන්තරාමේ නිසන්වනේ කරන්න බැරි නිසා මම පීරක් ආශ්‍රිත බාර දුන්නාට පස්සේ එයාසු ළඟට කියලා කියලා කියනවා නෝ ස්වාමීන් වහන්සේ ඔය කිව්වට එහෙම දෙයක් නැහැ ශබ්ද වගේක් ඇහෙනවා මට වෙන්නේ ඇත්තටම කතා කරනවා මට වෙන්නේ ඇත්තටම hina වෙනවා කියන්නේ පීරක් ආශ්‍රිත කියනවා මම කියන විදිහටම කරන්න ඕනේ වෙන මොනවා කරු මෙන්න මේ විදිහට භාවනා කරන මෙනි කරන් පටන් ගන්නවා කියන මාස දෙකක් විතර කරනකොට ශබ්ද සම්පූර්ණයෙන්ම නැතිලා ඒ අර බයලා ඉන්න වෙලාවේදී මූණ යක්ෂ මූණක් තිබුණේ හැබැයි හිත ඇතුලේ විශ්වාසයක් තිබුණා. අම්මල දාත්තලා බය වුණා. ඉතින් පස්සේ මම මොකද උනේ කියලා ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් මෙනෙහි කරන්න කියලා ඒ සද්ද අත්තක් කියනවා මට ඉන්නේ. මෙනෙහි කිරීම වෙන්නේ නැහැ. මෙනෙහි කරාට පස්සේ සද්ද ඇහින්න පටන් ඒ වගේ අපිට එන concept එක reality එකක් බවට පත් වෙන්නේ අර පුහුණු නැති මනසර ඒක එහෙම තමයි පෙන්වන්නේ. හිත කියන දේ ඉතින් ආරජ ආදරජ මානිකාවක් ඇති කරලා පෙන්නනවා. ඒ අර මේ ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙක් මට එළඹුව ඉන්න කෝවිලක් දාගෙන පේන කිව්වා. ගෙදර කට්ටිය බීලෙන් දැනද කියලා ඔබ මේ මොකද කරන්නේ කියලා. දැන්ලු කියන කියන කාරියා. ඉතින් බාහන කරපම් පිස්සදෙනවා කිව්වම ඇත්ත කතාවනේ. පරිසංගිලා ගොරන්නේ. ඉතින් මම ඥානරාම ස්වාමීන් කියලා ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මේක හරි බයයිනේ මිනිස්සු බාහන කරන්නේ මේක බාහන කරපම් මේ පිස්සදෙනවා කියලා. එහෙම නම් දෙයක් නෑ නව භාවනා කරට පිටලා දෙනවා තීත්ව භාවනා කරනවා කියනවා. ඒක එන්නේ මොකද මේගොල්ලෝ මේ භාවනා කරන්නේ මේ අභිඥා ලබන්න අහසෙන් යන්න ඒකත් එක මේ කාරියන්නේ නෑ. ඒකට අර ඔක්කොම ආවම මේක ඇත්තක් බවට පේනවා. අපි යන්නේ නිවන් ලබන්නකම් අපි දැනගන්න ඕනේ අරමුණයි මෙනෙහි කරන්න ඕනේ පිට දේවල් අපි අල්ලන්නේ නැහැ ගුරුවරයා කියන දේ තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ වගේ විශාල හැම කෙනෙකුටම යනකොට මොකක් හරි වගේ කොහෙද ට්‍රැප් එකක් තියෙන්නේ. ඉතින් ඒ ට්‍රැප් එකේදී අඳුනගත්තොත් මේක මම හරියයි කියලා ඉතින් දිගින් දිගට ඒක දිගේ යනවා. ඒ නිසා අපි පැහැදිලිව අදාළක් ඇති කර ගන්න ඕනේ. මේ කැපවීම කරලා දෙන විවේකාන්තිම නිවන සඳහා. ඒ නිසා වෙන සිද්ධිය මොකක්ද කියලා ගුරුවරයාට කිව්වොත්. ගුරුවරයා වහාම කියලා දෙනවා. ඕක නෙවෙයි මාර්ගය මෙන්න මාර්ගය. ඉතින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය එනකම්ම ගුරුවරයා අවශ්‍යයි පාර දෙන්න දෙන්න. ඒ වගේම තමයි Taman අර වැඩවලදී හැම වෙලාවෙම ඒ සීලේ අදාළ ප්‍රමාණයට කොට ගන්න තියාගෙන හිටිය නැත්තම් වැටෙනවා. මම දෙන්න නිදර්ශනය තමයි ඒ එරිච් වගේ තනක කාර් එකක් මඩගොහරුවක එළවොත් අපි වල ජැක් එක ගහලා කොච්චර ඉස්සුවක් ජැක් එක අයින් කරපුවම ආයෙ හිටපු දඬ බඩ වැටෙනවානේ. අපි දෙකට ලී කොටයක් ඕන වෙනවානේ හිර කරන්නනේ. හිර කියලා දැම්මොත් ලී කොටේ පහනේ කියන්නේ කොටේ උඩනේ. ඊට පස්සේ ඒක වෙලා ආයෙ ජැක් එක ගන්න පුළුවන්. අන්නරෝනේ ලී කොටයක් දෙන්නේ නැතුව ජැක් එක ගහලත් හරියට හරියන්නේ නැහැ. ලී කොටේ වගේ තමයි සීයේ. තමයි යම් කිසි ප්‍රදේශයක් ආධ්‍යාත්මික ගුණයක් ලැබුවනම් ඒ ප්‍රදේශයට හරියන්න කම්මාරාමතාවය ටිකක් අඩු කරලා දෙන්න ඕනේ. අසාමතාවය අඩු කරලා දෙන්න ඕනේ. නීදාරාමත අඩු කරලා කුසල තියන්න. ඊට පස්සේ ඒ කුඩින් දෙන්න පුළුවන්. ටික ටික ටික ටික ඒකට දැක්කේ කුසල දෙන ප්‍රමාණයට ලියකොට කියදියා තියෙදියා තියෙදියා යනවා. නැත්තම් දැක්කේ කතා කරගම ආය වැටෙන්නේ මන්ට තමයි. ඉතින් ඒක මේ පැහැදිලිව පෙන්ලා දෙලා තියෙනවා මේ භාවනාවෙන් ලෙඩසුව කරන කතියදී තමන්ගේ කම්මාරාමතා පසාරාමතා සනීප කරන්නේ නැතුව කොච්චර දෙවිසෝ කරා පරිලෙදී ආයෙත් එනවා. ඒ පුරුදු රටාවටම නේදෝනේ සනීප කෙරුවට හරියන්නේ නැහැ. සනීප කෙරුවට පස්සේ තමයි මම ඊට පස්සේ ජීවන රටාව වෙනස් කරනවා මම කැපකිරීමක් කරනවා මම මේ සීලේක මේ සංවරයක් වෙන්න ඕන කියලා ඒ ඒ තන අපි අපේ කැපකිරීම අපේ ආයෝජනය කරනවා නම් ඉතින් ඉන්නේ ඉන්නේ නේද එහෙම නැතුව කර්ණ වෘද්ධ තාලෙටම කරකට හිටියද ඕදෝද මලේ දෙමිලක් තමයි වෙන්නේ. ඒක ඇත්තටම මේ වගේ ගැඹුරක් කියලා දෙන්න යන්න හොඳ නෑ. නිකන් ආවට ගියට බුද්ධ ධර්ම කරන අයද. ඇත්තටම කවුරු හරි කරනවා නම් ඒක අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ජීවිතය අපිට අත්දකලා බලන්න කර්මාකල මතක තියාගන්න තමන්ට ලැබෙන සෑම ආගමෙන් ධර්මයෙන් ලැබෙන සෑම අනුග්‍රහයකටම තමන් කැප කිරීමකට ලෑස්ති වෙනවා. තමන් ආයෝජනය කරන්න ලෑස්ති වෙනවා. කරනකොට කරනකොට තමයි මේක අර පරාවර්තනය පරිවර්තනය හැබැයි විප්ලවි වෙන්න හදන්නේ. ඒත් අපි පරණ පුතුම ආසාවල් පරණ පුතුම රටාවල් එක යන්න ගියාට හොතෝද වැඩද මිලක් වෙනවා. ඒ නිසා මේක ටිකක් ඇඟරි දෙන වැඩක්. හැම වෙලාවම කැපකිරීමක් කරන්න. ඒක පිළ එහෙම කියන්න බෑ ඒක ධර්ම කාරණාවද අධර්ම කාරණාවද කියලා කොහොමද දන්නේ? හරි ඒක නිසා ඒක අපිට නම්ලුවක් හෝ අවනම්ලුවක් නෙවෙයි මොකද වෙන දෙයක් නේද? ඉතින් ඒ වෙන දේ තියෙන තාකල් අපිට අරමුණක හිත පවත්වා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය අරමුණේ තියාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මිරිස් පාච්චයක් අපි වවනවා. ඉතින් බටු ගහක් හැදෙනවා. අපිට කුෂිකම්ම දිගන්නේ මිරිස් පාච්චේ වෙන බටු ගහ තනකොළ ගලවක්. වටුගා වටුගා වගේ නම් භෝගයක් තමයි. මිරිස්පත්ති වෙනව ඕනේ. අස්ථානේ වැවෙන ඕනම සැරයක් අනකොලයක් කියලා අපිට උගන්වන්නේ කුසි කර්ම. ඒ නිසා ධර්මයේ උනත් ඕනේ නෑ බුදුහාමත දේශනා කරලා ධම්මෝ පිරෝවික්‍රේ පහතබ්බෝ පගේව අදම්. අනේ මේ ආදායෙන් උඹලා මේ එකතු කරන ධර්මයක් අතරින්ද වෙනවා. අධර්ම ගැන කුමන කතාවද කියලා. එසම් බා කර්මස්ථාන භාවනා කරන අයට එච්චර වශයෙන් කර්මස්ථාන ඊට වැඩි වටිනවා. ඒ කියන්නේ තමන් ගත්ත කරපත්තානේ තමන්ගේ වාහනේ අරගෙන තියාගන්න පුළුවන් නම් හිතට එන ඒ ධර්ම හෝ වේවා ධර්ම හෝ වේවා පරණ හෝ වේවා අනාගතෝ කාරණා ඒක නිකන් හිතේ පිළියක් හිතේ ලෙඩක් හිතේ මේ ආශ්‍රම ධර්මයක් ඒකට එනවනම් කලබල කරන්න එපා නමුත් නම්බු කරන්න යන්න එපා ඉන්නේ චට්ටක තනි කරම ඉන්නේ නැහැ චට්ටක ආ ඒක නම් නියඳ ඉන්නලාට ඒව ඒක ටැග් එකක් කරගන්න ඒ වෙලාවේ ඉන්න බවනේ කරන්නේ. තමයි ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්න බව. ඒක ඊටදී ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. අර පුරුද්දට ඇවිල්ලා කතා කරන එක නෙමෙයි. ඒ නිසා ඒ වගේ දේවල් තමයි ඒක නිමිත්තක් කරගන්න. එහෙම එනකොට ඒ කියන්නේ හිත විවේචයක් තියෙනවා. ආ ඒ වෙලාවට තමයි ඉඳගෙන ඉන්න බව. එහෙම තමයි ඇවිදිනවනම් ඇවිදින බව. ඉතින් ඔබට හිත යොදන්නේ ආයතනයේ ප්‍රත්‍යක්ෂ. ඊට වැඩිය direct experience එකක් වෙනවා. අර කැබ්බැහිය සාමේ කරන්න ගත්තොත් කොහෙද ගෙනියයිද කියන්නේ. ධර්මයක් වුණත් අස්ථානින අනුවල වෙලාවෙ ගන්න එක වෙලා නිින්ද කරන වෙලාවදී වගේ දෙයක් මෙහෙ කරනකොට නිින්ද කඩන්න වගේ දෙයකට උණු ප්‍රෝජන ඒක හොඳයි. මොකද ඒක විශ්ින් වෙනවනම් ওই තරම් සාදර වෙන්න දෙයක් නැහැ. ඒක හොඳ වෙලා තමයි ඒ වෙනුවට එක්ක ආනාපානෙ දාන්න. එහෙනම් ඉන්නේ ඉරියව්වට දාන්න. ඒකල බලන්න ඒ ඉරියව්වට දැමීමේ මාර්ගය මේක අයින් කරන්න පුළුවන් නම් අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා. එහෙම බැරුව ඒ වෙලාවකට එනවනම් ඒක ඒ කියන්නේ අපි රෝගියෙක් අපිට මේ අපේ මා මේ විඥානේ හැම වෙලාවෙම ඒක විසින් ආක්‍රමණය කරලා තියෙනවා. ඒසා ධර්මකාරලා කියලා බෑ. භවනා කරන කෙනාට බැරි නම් සාමාන්‍ය කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑ මොකද තරක දෙයක් නෙමෙයි කියලා හිතා ගන්නවා භවනා කරන කෙනාට කියනෝනේ ඕන ටික කෙරෙන්න ඕනේ අපේ දීලා තියෙන කර්මස්ථානේ ඒ නැත්තම් ඉන්න ඉරියව්වට ඒක දාණය කෙරෙන්න හැබැයි හිතන වනම් හිතනව නෙවෙයි හිතනව නම් තද බල වැරද්දක් නෑ හිතනව නම් චේතනාපූර්වක යන්නේ හිතෙනවා වුණත් ඒක එච්චරම අගේ කළ යුත්තක් නෙවෙයි කියලා පුළුවන් තරම් දුරට තමන් දන්න දැන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක හිත පවත්වාගෙන යනවා වඩා ආරක්ෂාකාරී වෙනවා.